ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි ශ්‍රී බුද්ධ වර්ෂ 2550 ආරම්භ වීමට ආසන්නව තියෙද්දී මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනා මේ පුණ්‍ය භූමිය තුල ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමේ දුර්ලභ ලාභයයි මේ උදා වුනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම තමයි මේ මිනිස් වර්ගයාට ලැබුණු ලොකුම සාහිත්‍යය. අපේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේක වර්ෂ 2630කට කලින්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් මේ පෘථිවියේ සිටින සියලු මිනිස්යන් අතර ලොකු වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. ලොකු බලාපොරොත්තුවක් ඇති වෙන්න පටන් ගත්තා. අමුතු පුද්ගලයන් ඒ යුගයේ බිහි වුණා. බටහිර රටවල ඔබ දන්නවා බටහිර දේශයේ තිබෙන්නේ කාමසකල්ලිකාණ යෝගෙ විතරයි. එවන් බටහිර සමාජවල ඔය සොක්‍රටිස්ලා, ප්ලීටෝ, හෙරක්ලීටස් වගේ දාර්ශනිකයෝ බිහි වුණා. ඒ කාලේ චීනයේ බිහි වුණා කොන්ෆියුසියස් කියලා කෙනෙක්. පර්සියා, ඉරානයේ බිහි වුණා සරත්‍රුත් කියලා කෙනෙක්. ඉන්දියාවේ ඍෂිවරු වනගත වෙලා භාවනා කරද්දී ඒ ඍෂිවරුන්ට ඉවෙන් වගේ දැනුණ අනාගත පෙර නිමිති අනාගතේ මේ ලෝක සත්‍යයේ යහපත උදා කරන මහා පුණ්‍යවන්ත උත්මේ පහළ වෙනවා කියලා පෙර නිමිති ඊට පස්සේ මේ ඍෂිවරු උනන්දුවෙන් කතා කරන්න ගත්තා ස්වර්ණ ගත්තා. මේ අනාගත ලෝකේ පහළ වෙන එක්කිනා අපි හොයාගන්න කොහොමද? ඊට පස්සේ ඍෂිවරු මුනිවරු භාවනා කර කර බැලුවා. බලලා මොකද කළේ? ශාරීරික ලක්ෂණ එක එක අඳුනගත්තා. අඳුනගෙන ඒ ඍෂිවරු කියන්න ගත්තා අනාගතේ පහළ වෙනවා බුද්ධ කියලා. මේ පහළ වෙන කෙනා තුළ මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටනවා කියලා අනාගතය කියන්න ගත්තා. විකල අනාගතය. අපි අනාගතය ගැන මොකද්ද හිතන්නේ වර්තමානයේ අපි? කොයි වෙලාවේ යුද්ධය පටන් ගන්නවද? බලන්න වෙනස. අපි පටන් අපි හිතනවල දැන් අපි කතා කරනවාද මේ අනාගත මොණිවරේ අනාගතයේ පහළ වෙන මොණිවරේ පිළිගන්න අපි දැන් නැසිකිට ඉන්නවද? අපේ ලෑස්ති පිළිෙන්නේ අනාගත යුද්ධයක් පිටිකන්න. බලන්න දෙක. අනාගතේ අර මේ පරමාණු බෝම්බ න්‍යස්තික බෝම්බ හදාමි ආයුධ හදාමි යුද්ධ ඇති වේවි කොච්චර කල් අපිට එන්න සිද්ධ වෙයිද දන්නේ මේ වගේ අදහස් නිමිති දැන් අපි තුල තියෙන්නේ එහෙනම් අනාගතයේ සම්පත්තින් අපි තුල තියෙන්නේ බිය පැති ගැනීම අවිශ්වාසය අනතුරක් විපත. එදා බුදුරජාණන් වහන්සේ කාලේ අනාගතයේ තිබුණි බලාපොරොත්තුවක්. අපේක්ෂාවක්. පුණ්‍යවන්ත පැතුමක්. බුදු කෙනෙක් බැලීමේ ආසාවක්. අපේ අනාගතයේක නැහැ. අපේ අනාගතයේ තියෙන්නේ බිහිසුණු යුද්ධයක පෙරදෙනක. මේ ලෝකයේ අපි මේ ජීවනයේ ජීවනයේ කියේ වහසි බස් කල්වාරේ කතා කළාට ඔන්න අපේ අනාගතයේ අපි බලාපොරොත්තු වෙන දේ බුදු කෙනෙක් පහළ වීම ඊට වෙනස් අපේ වාසනාවට 2630 දී අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණා 2599කට පෙර 95කට පෙර උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා 2550කට පෙර උන්වහන්සේ පිරිනම් පෑවා. උන්වහන්සේ පිරිනම් පාන අවස්ථාව වෙද්දී අවුරුදු 45ක සම්බුද්ධ සේවාව සමාප්ත කරලා ඉවරයි. ඒ කියන්නේ මිනිස්යන් වෙනුවෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ දීලා ඉවරයි. මිනිස්යන් වෙනුවෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ ප්‍රකාශ කරලා ඉවරයි. මනුෂ්‍යයන් විදිහේ උන්වහන්සේ කළ යුතු දේ කළා ඉවරයි. ඊට පස්සේ අපේ වාසනාවට ඒ සියල්ල අපට ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සීපක් ධර්මය. ඉතින් හිතනිච්ච අනාගත ලෝකේ අපිට පහළ වෙන්න දුරුවක් නැති නිසා මේ අනාගත ලෝකේ හිතන සීමාවක බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉඩක් නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ යුගයේ අවසන් වුණා පස්සේ. මිනිස් ආයත අවුරුදු 80000 දක්වා වරදේ වුණාට පස්සේ මේ යුගයේ අපට තාම සිහිනකින්වත් හිතා ගන්න බැරි තරම්ම දීර්ඝ යුගයක්. එහෙනම් අපිට මේ වෙනතුරු කතාබස් කරන්න තිබෙන්නේ ලෝක වෙන කෙනෙක් අවබෝධ කරපු දෙයක් ගැන නොවේ. අපි අපි සරණ ගියේ අපගේ ශාස්ත්‍ර වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයයි. උන්වහන්සේ අපට පිළිබරව කරපු කරුණෝ අපි සාමාන්‍ය විදිහට හිතනවා නම් අපිට වෙන කිසිම ක්‍රමයකින් ඉගෙන ගන්න බැරි දේවල්. ඒකෙන් උන්වහන්සේ කර්මය සහ කර්ම විපාක ගැන හෙළිදරව් කළා. දැන් අලුතින් මේ කිසිම විද්‍යාවකින් ඒ විදිහේ හෙළිදරව්වක් හොයාගන්න තියනවද? නෑ. උන්වහන්සේ නිර්ය, പ്രേත ලෝක ආදී දුක ගැන හෙළිදරව් කළා. කවුරුත් නෑ. ඊටත් වඩා උන්වහන්සේ මනුෂ්‍ය විමුක්තියට බාධා කරන කවි බලවේගය මේකයි කියලා මායාවෙන් ඉරිදලා කරනවා. කවුරුත් කරන්න කියනවා මෙන්නේ නෑ. ඒ වගේම මනුෂ්‍ය సంతානයේ කියන කෙලෙස් දුරු කරලා නිකලෙස් භාවයෙන් මේ මේ ක්‍රමයට දිනු කරන්න පුළුවන් කියලා හොයාගත්තා. වෙන කවුරුත් මේ වෙනකම් කරන්නේ වෙන කිසිම විශේෂයක් ඒවා කතා කරන්න බෑ. වෙන කිසිම ශිල්පයක ඒව නැහැ. වෙන කිසිම මඟ පෙන්වීමක ඒව නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුලිය. අපි ඉගෙන ගත්තට පස්සේ අපි යනු කල්පනා කරන්න ඕනේ. මේ කල්පනා කිරීම අපි එහෙම කළේ නැත්නම් අපේ ජීවිතයේ තුළ මේ මනුස්ස ලෝකෙදී ලබන්න පුළුවන් වටිනා දේවල් අපිට අහිමි වෙනවා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ අපි හිතාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් පැල්පතකින් කෙනෙක් විකාර වෙනවා. හොඳට ඔළුව අහපු ලස්සන ගයක් ලැබුණොත් තමයි ඇත්තේ. ඒ දේල පිට කෙනා විකාර වෙනවා. ඒ ගේට වඩා විශාල ගයක් ලැබුණොත් තමයි ඇත්තේ. බයිසිකල් තියෙන කෙනා විකාර වෙනවා. මෝටර් සයිකලේ සම්බන්ධ මෝටර් සයිකලේ නිකන් ඉන්නවා කාර්යයක් කාර්යයක් තියෙන කෙනා හිතාගෙන ඉන්නවා ඊට වඩා BMW එකකට එතකොට මේ වගේ දත් විකින ගන්න පිටු හරියට ගන්න හොඳයි කියලා. හැබැයි මේ කොච්චර ගත්තත් අපේ මානසිකත්වයේ තුල තියෙන අසහනය, අවිශ්වාසය, වේදනාව, හරදරය, පීඩාව ඒ එකක්වත් නැති වෙන්නේ. ඒව නැති වෙන්නේ ජීවිතය ගැන ඇති කරගන්න අවබෝධයෙන් විතරයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුදුම විදිහට අපට උපකාර වෙනවා. පිළිතුරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතිබෙන්න අපට ඉතුරු වෙන්නේ මේ නොපිළි ලෝකෙ ඉන්න එක විතරයි. මුන්නාන්සේගේ ධර්මයේ නිසා අපි දැන් දන්නවා එතනින් එහා දෙයක් අපට තියෙන ඒ තමයි අවබෝධ කරගන්න යනවා. මේ ජීවිතේ සම්බන්ධයෙන් අවබෝධ කරගන්න දෙයක් අපට තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කාටවත් අවබෝධ කරගන්න බැරි නම් මේ ධර්මය අපිටත් ඕනේ නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න බැරි නම් ඔබට ඕනේ බකටම ඕනේ. අවබෝධ කරගන්න බැරි ධර්මය අපි අපි ගත්ත බොල්ලි නොකරන්න කැමති කවුද? මොකද සුකුරක් කියනවා. පෝර කියනවා. වතුර කියනවා. බොල්ලි නොකරන්න කැමති කවුද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න බැරි නම් ඉතින් කරන්නේ නැහැ. ඊ කෙනෙක් මං හම්බෙලා ආවා ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ ලෝකේ ඉන්නවා නේද? මම තමයි ඕගොල්ලෝ මම කිව්වා මට මේ ලෝකේ මම අවබෝධ කරගෙන ඉන්නවද කියලා හොයාගෙන ගියොත් එක එක්කෙනා අවබෝධ නොකරු පෑවුණත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ආ මමත් අවබෝධ කළා. මමත් අවබෝධ කළා කියලා. ඒකන අපිට වෙන්නේ මොකද්ද? අර අවබෝධ නොකරපෑ සංකීර්ණයකට පෙනීහියට අවබෝධ කළා වගේ අපට ඒගොල්ලෝ කරේ බලලා පහදින්න වෙන්නේ. පහදින්නේ මොකෙන්ද අපිට? ඉරියව්වෙන්. ඒකට මේ ඉරියව් අපේ පැහැදිලිමට අනුව තිබුණේ නැත්තම් අපේ පැහැදිලි ඉවර වෙනවා. මොකද එහෙම එකක් මට ඕනේ කියලා. ඊට පස්සේ මම ඒක නාට තෝරන දුන්නා. ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරේව පැහැදුනේ කොහොමද? ඔබ බුදුරජාණන් වහන්සේ ඇස් දෙක දැක්කද? ඇස් දෙක නොදැකම පැහැදුනේ. පැහැදුනේ කොහොමද ඔබ? දැන් බුදුරජාණන් වහන්සේ පිළිමකින් දකින්නත් බෑනේ. ඒකේ පිළිමකින් අපිට උන්වහන්සේ පේනව නම් ලෝක කිසි කෙනෙකුට පිළිම කඩන්න බෑ. ඒ මහලෙල පිළිම කඩන්න. එතකොට අපිට පේනවා පිළිමකින් දකින්නත් බෑ. එන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා අපි පැහැදිලි කොහොමද? අපි පැහැදුනේ උන්වහන්සේගේ ජීවිතය තුළින් ඉස්මතු වෙච්ච දෙයක් තිබුණා. ඒ ඉස්මතු වෙච්ච දේ තමයි උන්වහන්සේගේ ගුණ කදම්බය. ඒකේ ගුණ එකිනෙක අපි ඉගෙන ගත්තා. ඒ ගුණ එකිනෙක අපි තේරුම් ගත්තා. ඒවා අපි අවබෝධ කරගත්තා. මේවා විශේෂ ගුණ කියලා. ඊට පස්සේ අපිට පැහැදුනා ඒ ಗುಣ දරාගෙන හිටපු ඒ උත්තරයන් වහන්සේ ගැන. මොකද මම මේ විදිහට තමයි මේ ශ්‍රාවකයන් ගැන පැහැදුනේ. රහතන් වහන්සේලා බලන්න ඕනේ කියලා අපි හිතාගෙන හිටියොත් ඉතින් රහත් නෝන කෙනෙක් රහත් වගේ හිටිය රඟපාන බැරි පිටුකට අපි රවට්ටන්නේ. මගපල නෙළදුව කෙනෙක් මගපල ලැබුවා වගේ පෙන්න බැරි රවට්ටන්නේ. මගේ මම පැහැදිලි නෙමෙයි නෙමෙයි මම පැහැදිලි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස හඳුන්ලා දීලා තියෙනවා සුපටිපන්න සුපටිපන්න ආදී වශයෙන් මේ ගුණ සම්පත් කෙරෙහි මම පැහැදිලි ඒ ගුණ සම්පත් පිළිපොය ලෝකෙ කොහේ යන්නේ පිටපුවා ඒක මගේ පැහැදිලිමට බාධාවක් නැතිව. එතකොට තේරුනේ එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහටයි පහදින්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් එතකොට සාමාන්‍ය මේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? මම කියව බැරි නම් මේ ධර්මය අවබෝධ කරගන්න මේක වඳ කිහිල්ල දෙකක්. ඒ කිහිල්ල කොච්චර හරුවට තිබ්බත් පීඩින්නේ නැත්තම්. වඳනේ වඳ කිහිල් වගා කරලා කිහිල් කිහිල් ගන්න පුළුවන් නෙවෙයි. බෑ. එහෙනම් කොහේම එකක් නෙවෙයි. ඔක ධර්මයේ තියෙන ලක්ෂණ දෙක තේරුම් ගන්න. ධර්මයේ තියෙන ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ වඳ බහින එකක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ දැන් උන්වහන්සේගේ ධර්මය මේ යුගයේ අපි ගත්තොත් මේ යුගයේ ධර්මය අවනම් වෙනවා නම් එහෙනම් ඒ උන්වහන්සේ නිදාන කරද්දක් කියනවා මේ යුගයේ මේ බුද්ධ ධර්මය අවනම් වෙනවා නම් ප්‍රතිඵල ලබන්න බැරි නම් එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් ප්‍රකාශ කරපු දෙයක වරදක් වෙලා නේද උන්වහන්සේ ධර්මයෙන් ගන්න නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියන එක යුගයකට විතරක් බලන්දු වෙලා යුගයකට අවලංගු වෙන එකක්ද? මේ යුගයේ දුක නැද්ද? දුක තියෙනවා. මේ යුගයේ දුකට හේතුව කියලා උන්වහන්සේ පෙන්නපු දෙයක් නැද්ද? ඒ හේතු නැතිකොට දුක නිදහස් වෙන්න පුළුවන් කියන එක මේ යුගයේ මිනිස්සුන්ට අවබෝධ කරගන්න බැරිද? ඒ සඳහා උන්වහන්සේ පෙන්නපු ආර්ය ශ්‍රාමික මාර්ගය මේ යුගයේ ගමන් කරන්න බැරිද? එහෙනම් උන්වහන්සේ දේශනා කරපු දේ ඒ සුන්දර ප්‍රකාශ මනාකොට දේශනා කරපු බව අදට මනාකොට දේශනා කරනවා. අදට ශ්‍රාවකයන්. උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කළ සම්දිත්තිකයි කියලා. සම්දිත්තිකයි කියන්නේ මේ ජීවිතය අත්දකින්න පුළුවන් කියලා. උන්වහන්සේ එදා මේ ජීවිතේ අත්දකින්න පුළුවන් කියලා දේශනා කළා නම් ඒක ඒ ධර්මයේ සම්දිත්තික නම් සාමා මේ ජීවිතය අත්දකින්න බැරිද? පුළුවන් නෝනේ. උන්වහන්සේ දේශනා කළා අකාලිකයි කියලා. ඒ කියන්නේ මේක මේ කාලයකට වළංගු නැති එකක්. එහෙම නැත්නම් මේක අපිට ප්‍රතිපද පුළුවන්. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ ධර්මයේ ඒහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් කියලා. එතකොට මේ ඒ ධර්මයේ සම්දිත්තික මනාකොට දේශනා කරපු එකක් නම් ඒ ධර්මය තුල නැද්ද? ඇවිත් බලන්න කියන්න පුළුවන් කමක්. අදක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා උන්වහන්සේ ධර්මයේ කෝපණය. තමා තුළට තමයි දාලා බලන්න තියෙන්නේ. එතකොට මේ ජීවිතයේදී තමා තුළට දාලා බලන්න බැරි ලෝකේ කාටවත්. ඒ කෙනෙක් හරි බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පච්චත්තං වේදිකබ්බු විමුහි මොලේ තියෙන එක්කෙනා නුවණ තියෙන එක්කෙනා ප්‍රඥාවන්ත එක්කෙනා තමන්ගේ දෙයක් කෙරීට පස්සට කරගන්න. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයා තුල පිහිටන කරුණු දෙක තමයි අරාංශම දෙක. ධර්මයේ ලක්ෂණ ඕපනයික පච්චත්තනික ප්‍රබුලින්නේ. තනිකර පෞද්ගලික. එතකොට අපි ගස්සව දැන් අපි ඔක්කොම දැන් මෙතන අපි කියමු දහස් ගණක් ඉන්නවා කියලා. එක්කෙනෙකුට කියන්නේ කියනවා අපි. එතකොට මේක පෞද්ගලිකද පොදුද? පෞද්ගලිකයි. මොකද මේ අනිත් ඔක්කොම කියන කේන්ති කරන නිසා. අනිත් හාසින් කේන්ති ගන්නවා. ඒකට ඔක්කොම ඒ පොත්වල තියෙන ඇතුලේ කොහොමද එක එක්කිනා තුල. එක එක්කිනා තුල. එනම් මේක කවුද දෙකට. එක්කෙනෙක් කේන්තිය නිවා ගන්නවා. දේශේ ප්‍රහාණය කරනවා. කල්යාණ කියන මම දේශේ ප්‍රහාණය කළා. ඒකට ඒක පොඩි පුද්ගලෙකද. එයා කියන මේ විදිහට දේශේ ප්‍රහාණය කරන්නේ අනිත් අය කොහොම පටන් ගන්නයි කියලා. පටන් ගන්න පොදුවද පෞද්ගලිකවද එක එක්කෙනා වෙනවීම මේක තමයි කරනවා දොරේ දිනු ඔක්කොම ඇති වෙන්නේ තම තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ ඒ ඔක්කොම එකතු වෙනවා එකතු වුණාට මම සිතන තියෙන පොදු බව ඒක තමයි මේ ධර්මයේ ඉස්සරහට ආවේ ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආපු මේ විදිහේ ඔබේ මොකක් හරි වාසනාවකට මේ මේ භූමියේ ලංකාවේ ධර්මය ඇසෙන මායනේ ඔබට ඉඳ ලැබුණා. මම පසුගිය දවස්වල ඉන්දියාවේ දඹදිව පිටුටක සංජායනාවකට සහභාගී වුණා. ඉතින් ඉන්දියේ ආන්දරවරු මිනිස්සු මට මොන ගහුණා පුදුමාකාර පිපාසයක් තියෙනවා. ධර්ම පිපාසය. කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කියනවා නේ මම මහාන වෙලා අවුරුදු පහක් වෙනවා. මම තාම දන්නේ මේ බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. තාම මගේ ಗುಣ ගුණාය මට තාම තේරෙන්නේ නැහැ කියලා. බුණනාවේ. පුදුමාකාර පිපාසයක් තියෙනවා කියා දෙන්නේ කෙනෙක් නෑ. මොන වෙලස. එතකොට ඔබට වාසනාව උදා වුණා. මනුස්ස ජීවිතයේ මෙහෙම එකක්. නේද අපි දැන් මිනිස්සු වෙලා ඉපදලා තියෙන්නේ අපි සංසාරේ කරපු පින් නිසානේ දැන් පින් වලින් මෙහෙම විදිහට හදනවා සමහර පින් තියෙනවා මිනිස් ජීවිත හතරක් පහ හයක් හතක් එක දිගට ලබා දෙන්න පුළුවන් ඒ පින් වලට බලවත් මිනිස් ජීවිත හතරක් පහක් හයක් ලබා දෙනවා හැබැයි යා යතරේ කවුරුද කවුරුත් එක පිළිවි එක පිළිව තමයි තියෙන්නේ ඒ තුන්ගේ විපාක කවුරුන් විදිහට විපක්ෂයට ගන්නවා. පාපේ ප්‍රේතමස්සේ වන්දනාබව දෙවිය දුති යන්නේ අමාරුයි. සමායයට අපි පුණ්‍ය විපාක විපාක දෙන අවසාන ජීවිතයේද කවුද දන්නේ මේ? එතකොට මේ ජීවිතේ මෙහාට අපිට තියෙන අපාය නම් මේ ජීවිතින් පස්සේ අපේ පින ඉවර නම් සංසාරේ ගినాකෝ ඊළඟට මේ ජීවිතය තුළ අපිට අලුත්ින් බලවත් උපදවගෙන නැත්තම් ඊළඟට අපි අකුසල් උපදවා ගත්තොත් මොකද වෙන්නේ ආයතින් ජීවිත තන හොයාගන්නද උපන්න තන හොයාගන්නද ඔව් යන තන හොයාගන්න බෑ විඳින දුකේ සීමාව හොයාගන්න බෑ මේ නිසා පින්වතුනි මේ ජීවිතේදී අපට ස්ථිර විසඳුම හැටියට සතර පාණ නිදිච්ච ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අවබෝධයෙන්ම තිරුවන් සරණේ පිහිටලා චතුරාර්ය සත්‍යය කරා යන එකයි. මම ඔබට මතක නැහැ කිව්වා මේ මට කෙනෙක් වෙලා ගොය කියලා මෙහෙම ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද? අවබෝධ කරපු අය ඉන්නවද? මේර්ගිය අවබෝධ කරන්න පුළුවන්ද කියලා හොයන්නේ. ඒ තුල මොකද තියෙන්නේ? සතිය. ඒකේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාසනයි. උන්වහන්සේ සම්බුද්ධත්වයෙන් යුක්තව දේශනා කරපු ධර්මයේ විශ්වාසනයි. එහෙම ශ්‍රාවකීය ලෝකේ ඉන්නවද කියලා මේ අවිශ්වාසය තුල ඉඳගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ මහ පොළේ කට ඉලුවක් පිටින් පිටින් පිළිපන්න නම් එයාගේ මේ කටේ නෙමෙයි ඒක පිළිපන්නේ. හදවතේ. එතකොට මේ හදවතේ ධර්මයේ පිළිපන විදියට එයා ඒක තීරුම් අරන් තියෙන්න ඕනේ. ඒ තීරුම් ගත්ත එක්කෙනා ඊට පස්සේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ හැසිරුණු කාන්තාවගේ සිංහනාදය කාන්තාව සිංහනාද කරන අහලා තිබුණේ නැහැ නේ. කාන්තාවන් සිංහනාද කරලා තියෙන ඒ කාලේ. ඒ කාන්තාවගේ සිංහනාදයක් තමයි මාගේ ඔබට කියලා දෙන්න කල්පනා කරන්නේ. මේ දේශනාව අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ හත්වෙනි නිපාතේ මේ දේශනාවේ නම නන්ද මාතා නන්ද මාතු සූත්‍රය. ඔබ දන්නවා මේ වේලුකණ්ඨ කියන ගමේ හිටපු නන්ද මාතාව වගේ වෙන්න කියලානි මේ උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උපාසකවරුන්ට කොහොමද දේශනා කළේ? චිත්ත ගෘහපති වගේ වෙන්න, හත්තාලවක උග්ග වගේ වෙන්න කියලා. ඒකේ ප්‍රඥාවෙන් දිනුණු මේ යාමේ එහෙම මේ ලෝකෙට ඕන නැතිනම් නටවන්න පුළුවන් නෙවෙයි. පාප මිත්‍රයන්ට දැහ ගන්න පුළුවන් නෙවෙයි. ඒගොල්ලෝ තමන් තුළ ස්වාධීනව ප්‍රඥාවෙන් නැගී සිටපු අය. එතකොට මේ එහෙම කෙනෙක් තමයි වේදුකන්තකී නන්දමාතා. බුදුරජාණන් වහන්සේ මේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමග දක්ෂිනාගිරි දකුණු ඉන්දියා පැත්තට වෙන්න දක්ෂිණාගිරි කියලා අපි දැන් ඔය කියන්නේ ඉන්දියාවේ නඩ කොටසට. දක්ෂිණාගිරි පැත්තේ චාරිකාව වැඩියා. ඒ වඩින පළාතේ තමයි වේලුකණ්ඩකී කියන ගම තියෙන්නේ. නන්දමාතා පාන්දර නැගිටලා. පාන්දර නැගිටලා භාවනා කරලා මිහිරි ස්වරයෙන් පාරායන වර්ගයේ සත්‍යයනා කළා උදේ පාන්දර. මොකද්ද සත්‍යයනා කළේ? පාරායන වර්ගයේ තියෙන සූත්‍ර 16ක්. ඒනේ අපේ බුදු සාමුදු තාම වැඩවෙච්ච කියන පොතේ ඒක තියෙනවා. සිංහලට පරිවර්තනය කළා මා විසින් සූත්‍ර විපාකේ පාරායන වර්ගයේ තියෙනවා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් 10 නමක් ධර්ම විමසන එකයි ඒවට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරයි. මේ පාරායන වර්ගයේ කටපාඩමින් දැන් මේ උපාසිකාව පාන්දජාමේ නැගිටලා කියනවා. ඒකෙන් අපිට පේනවා මේ පාඩම් කිරිල්ල මේ ස්වාමීන් වහන්සේලා විතරක් කරපු දෙයක් නෙවෙයි. එතකොට භාවනා කරලා යා නිකන් හිටියේ නෑ. වේලුකන්ට කියන අන්දමාතා මොකද කළේ? මීරියණි පාරායන වර්ගයේ උදේ සත්‍යයනා කළා. මෙයා විශේෂ කෙනෙක්. මේ මේ මීරියණි පාරායන වර්ගයේ සත්‍යයනා කරද්දී එයන් ඇහුණා මේ සාදු සාදු කියලා සාදුකාරය. එතකොට මේ නන්ද මාතා බැලුව කවුද කියලා බලද්දී දෙසමුනි රජුරු දෙවියන් දිවි රාජු. යා යනවා දකුණු දිශාවට. යනකොට මේ බේලු කණ්ඨකේ නන්ද මාතාව පාරායන වර්ගයේ සජ්ජායනා කරන ඇයිල එයාගේ ගමන නවත්තල එයා ඒක අහගෙන හිටියා. පාරායන වර්ගයේ සජ්ජායනා කරලා අවසන් වුණාම එයා මොකද කළේ? සාදු සාදු නැගණේනේ කියලා කිව්වා. එතකොට මේ මෙයා අහනවා මේ වේලුකණ්ඩගේ රන්දමාත ලස්ස මිහිරි වචන කතා කරන්න පුළුවන් කියලා. කියහනවා මේ කවුද භද්‍රමුඛයේ ඔබ? භද්‍රමුඛය කියන්නේ ඒ කාලේ මේ මිනිස්යන්ට කතා කරන ප්‍රසන්න වචන භද්‍රමුඛ කියන්නේ ලස්සන මෝහය කියලා කියන්නේ. ඒකද සිංහලෙන් කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ලස්සන මෝහය කියන්නේ කවුද කියලා කියනවා. සිටිය මම නැගණියේ දසමුනි දිවි රාජ දෙක එහෙම හොඳයි මධ්‍යමක ඔබ මේ මා විසින් සත්‍යනා කරතු මේ ධර්මයේ වාගම කියන්නේ මේක ඔබට මේ හිමිදිරි උදෑසන තුටු පඳුරක් වේවා කියලා. ඔයගොල්ලෝ මෙයා කියනවා සාදු සාදු මම මේක තුටු පඳුරක් හැටියට ඒ දින මම බාර ගන්න කැමතියි. ඒ වගේම නැගෙනින් හෙට චරිත් මුගලන් මහරහතන් වහන්සේලා විසු සංඝයා පිරිවරාගෙන මේ ගමට වඩිම මේ ගම හරහා වඩිනවා. ඒතකොට උදේ දානේ පුළුවන් නම් උන්වහන්සේලාට සූදානම් කරන්න. මේ දානි පූජා කරලා පුතු පන්දක් හැදෙන මට ඒක වෙනත් දෙනවද කියලා. ඒකට කොහොමද කියලා. ඊට පස්සේ නන්ද මාතා මොකද කළේ? ඉක්මනින්ම පාන්දරින්ම දානේ පිළියෙල කළා. දානේ පිළියෙල කළා දැන් ඔන්න මේ බලාගෙන ඉන්නවා. එන්නකට මේ වේලුකණ්ඨකේ කියන ධම්මානෙට සරියුත් මුගලන් සාතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. එතකොට මේ නන්ද මාතාව මිනිසෙකුට කතා කරලා කියනවා පින්වත් ඔබ ඉක්මනින් ගිහිල්ලා බලන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා බිසි සංඝයා සමග වැඩම කරලා ඉන්නවද කියලා බලලා වැඩලා ඉන්නවා නම් ඉක්මනට ආරාධනා කරන්න මේ හිඳානිට මේ වේදකන්තික නන්ද මාතාවගේ නිවසේට වඩින්න කියලා. ඉතින් මේ තරුණයා ගිහිල්ලා ආරාධනා කළා. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා නන්ද මාතාවගේ නිවසට වැඩම කළා. වැඩම කළා දානමාන ආදීන් උපස්ථාන කළා උන්වහන්සේලාට. ඊට පස්සේ සාරිපුත් හාමුදුරුවෝ අහනවා නන්ද මාතාවනි මේ දෙත් සංගයා වඩන වඩින කතාව අපි කාටවත් දැනුම් දීලා තිබුණේ නැහැ. ඔබ දැනගත්තේ කොහොමද කියලා හෙව්වා. එංගෝ ස්වාමීනි මම පාන්දරින් නැගිටලා පාරායන වර්ගය මිහිරි හඬින් සජ්ජායනා කළා. ඒ වෙලාවේ විතමුනි දිව්‍ය රාජයා මගේ ධර්ම සජ්ජායනාව අවසන් වුණාට පස්සේ සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා අනුමෝදන් වුණා වගේ කවුද ඔයා? භද්‍ර මුඛය ඔයා කවුද කියලා. එතකොට යාතුවා ස්වාමී නගරණී මම විතමුනි දිව්‍ය රාජයා ඊට පස්සේ මම එයාට මේ මම ධර්ම සත්‍යයනා කළ රැස් කරපු පින අනුමෝදන් කළා. ඊට පස්සේ එයා කිව්වා නැගණියනි සරියුත් මුගලන් රාතන් වහන්සේලා වික්සංඥා පිරිවරාගෙන මේ ගමට පාගිරේට පාන්දර වදිනවා. උන්වහන්සේලාට දානේ පූජා කරලා මේ පින දෙන්න කියලා. ඉතින් ස්වාමීනි මේ දාණයෙන් යම් කිසි පිනක් උපදිනවාද ඒ පින විතමුනි මහරජතුමාගේ විතමුනි දිව්‍ය රාජයාගේ සැපේ පිණිස පිළිපීවා කියලා කිව්වා. එතකොට මේ චාරි චරිතාම්බුරු නන්ද මාතාවට කියනවා ශාරි ආශ්චර්යයි. ඒ නන්ද මාතාව මේසා මහා ඉදිමා මහේසා කියූ විතමුනි දිව්‍ය රාජයෙක්වත් මේ කතාබස් කරන කෙනෙක් නේද කියලා. එතකොට මේ නන්ද මාතා කියනවා අනේ ස්වාමීනි ඔක මොකක්ද මොන කඩියක්ද ඔක? ඊට වඩා ආශ්චර්ය අද්භූත කාරණා මාකුළු කියනවා ඒක. එතන රජුගේ මාත්‍රික කතාබස් කරා අපිට මොන කඩියක්ද කිව්වා. ඊට පස්සේ සරිත් හාමුදුරුවෝ කැමති වුණා. ස්වාමීන් වහන්සේලා කැමති වුණා මේ මේ නන්ද මාතා උපාසිකාව තුළ තිබුණ ආශ්චර්ය අද්භූත කාරණා මොනවද කියලා දැනගන්න. ඉතින් මෙයා කියනවා ආශ්චර්ය අද්භූත කාරණාවේ පළවෙනි වෙන ස්වාමීනි මට හිටියා මට එකම පුතයි හිටියේ නන්ද කියලා. එකම පුතයි හිටියේ නන්ද කියලා. මෙයා කුමන්ත්‍රණයට අහු වෙලා ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් මෙයාව හමුදාගෙන මං ඉදිරියේම ඇල්ලුවා. ඇදගෙන ගියා. මං බලාගෙන ඉඳිද්දිම එයාව බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා මං බලා මගේ ඇස් ඉස්සරහම මගේ එකම පුතාව මරුවා. එතන ස්වාමීනි මේ පුදුම දේ මේකයි. මේ දරුවාව හමුදාවෙන් ඇවිල්ලා අල්ලගන්නකොට මගේ හිත වෙනස් වුණේ මේ දරුවාව අතපය බැඳලා මං මට පේන්න ඇදගෙන යනකොට මගේ හිත වෙනස් වුණේ මේ දරුවාව මට පේන්න මරා දමද්දී මගේ හිත වෙනස් වුණේ මගේ හිතේ සාන්ත භාවය එහෙමම තිබ්බා කියන ස්වාමීන් වහන්සේ තමයි කියනවා මේ මගේ ආශ්චර්ය එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නන්ද මාතාව ආශ්චර්යය කියනවා ඒක නා. ඒක ආශ්චර්යය කියන මොකද හේතුව චිත්තෝ චිත උපද්දවලා ඒ චිත පිරිසිදුව රකගන්නවා කියන කාරණේ ඔබ කරලා තියෙනවා. ඒක නම් ආශ්චර්යය කියනවා. දැන් මේ ආශ්චර්යය ලැබුවේ මොකින්ද? ගෞතම බුද්ධ ශාසනය තුල ඊට පස්සේ කියනවා ස්වාමීන් සාරිපුත්තන් වහන්සේ තමක් තියනවා කියලා මාතුල ආශ්චර්ය වූ අద్భుත වූ ධර්මය ස්වාමීනි මගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙලා මවයාගේ කියලා ඉපදිලා ඉන්නවා ඒකට තමන්ගේ බිරිඳ මාර්ගඵලලාභී අනාගාමී සාවිතාවක් ස්වාමියා මලයකම. මේකෙන් පේනවා එහෙනම් මේ පවුලේ සියලු දෙනාම එකට කැඳගෙන යන්න පුළුවන් ගමන නෙවෙයි. බුදුරජාණන් වහන්සේලගේ මහණෙනි සියලු දෙනාම නිවන් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම එකට ලැබෙන එකක් නෙමෙයි. දවසක් මේ මුගලන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියන ආම්බලන් මහණෙනි සාර පුත්යන් සමග භික්ෂුන් සක්මන් කරන හැටි ඔයගොල්ලෝ කෝ ප්‍රඥාවන්ත ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එකට සක්මන් කරනවා ඒක තියෙනවා දැක්ක දැකලා කියන ආම්බලන් මුගලන් කිච්ච භික්ෂුන් වහන්සේලා ඉන්න ඔක්කොම ඉරිදිමන්තයි ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක භික්ෂුන් වහන්සේලා එකට සක්මන් කරනවා ආවම් බලන්න අනුරුද්ධයන් සමග වික්‍රම සක්මන් කරනවා එක්කෝම දිවෙස් ලැබුවරය ආනන්ද හඳුරුත් එක වික්‍රමනාසල සක්මන් කරනවා ආවම් බලන්න ආනන්දයන් එක්ක වික්‍රම සක්මන් කරනවා එක්කෝම හොඳට පාඩම් කරන අය දෙවනත් එක්ක වික්‍රම විශාල කොටස සක්මන් කරනවා බලන්න කියනවා ආවම් බලන්න කියනවා වික්‍රමනාසල සක්මන් කරලා එක්කෝම පාපී වික්‍රම කියනවා එතන මේ වෙනස ඒ කාලේ තිබිච්ච එකක් ඒක මෙකල්ට විතර කතා ලෙස නෙවෙයි. ඒකාන්තික විචිත. ඒකට කියන්නේ ධාතු සංසන්දනය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන භූතීන භූතං සංසන්දති සමේති. හත්පත්තිත් ඒක කියන්නේ එකක් තමයි. අසුචිත් එක්ක අසුචි එක තියෙනවා කියනවා. සෝදත් එක්ක සෝද එක තියෙනවා. එහෙනම් මේ ලෝක ධර්මතාවයක්. ඉතින් ඒක තිබුණා. ඉතින් මේක එකම කවුලේ ලේදුකන්තගේ නන්දමාත අනාගාම තමන්ගේ ස්වාම පුරුෂය මවයක් ලැබුණා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ පුද්ගලයා මං ඉදිරියට පේන්න එනවා කියනවා. පේන්න නැවිලා පරම රූපෙ පේන්නනවා කියලා මට. අනේ මගේ හිතේ කිසි වෙනසක් නැහැ. මගේ හිතේ අල්ප මාත්‍රයකින් වෙනසක් වෙන්නේ නැහැ කියලා. මේක ආශ්චර්ය නොවේද කියලා හිතේ නන්ද මාතා මේක නම් ඔය කියපු දේ නම් ආශ්චර්යයක්මයි කියනවා. බුදුම සාහිත දෙයක්මයි කියනවා. මේ හිත වෙනස් වෙන්නේ කියලා. ඊළඟට ස්වාමීන් ඒක විතරක් නෙමෙයි කියනවා ආශ්චර්ය කාරණේ තවත් එකක් තියෙනවා. මොකක්ද ඊළඟ එක? ස්වාමීන් මා මේ පපිකුලයට ආවේ බොහොම ලබරු වයසදී වතුරු වයසදී මම මේ මෝරපු කෙල්ලක් හැටියට නෙමෙයි කියන මං ආවේ. ලපටි කෙල්ලක් හැටියටයි පතිකුලේට ආපු දවසේ මම මේ ස්වාමියාත් එක්ක කරකාර බැඳලා ඒදාන ඉඳලා මම හිතින්වත් ස්වාමියා බැහැර කර බැහැර කරලා ඉලකින් ඉගෙන හිතුවේ නැහැ. මේක බුදුම නැද්ද කියලා අහනවා. බුදුම සාහිත්‍යයක් නෙමෙයි ලෝකෙ. එතකොට සාරගිතාමි කියනවා හැබැයි තමයි නන්ද මාතා ඕක පුදුමාකාර දෙයක් කියනවා. ආශ්චර්ය අද්භූත දෙයක් කියනවා. ඒක ආශ්චර්ය අද්භූත මේ හිත නුම පිරිසිදු කියන ගත්තා කියන එක. ඊළඟට කියනවා ස්වාමීනි මගේ මේ ආශ්චර්ය අද්භූත කාරණා තවත් තියෙනවා. ඒ තමයි ස්වාමීනි මම යම් දවසක අවබෝධයෙන්ම තිසරණේ පිහිටියාද මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ උපාසිකාවක් කියලා ප්‍රතිඥා දුන්නද? එදා ඉඳලා මම මේ සීපද නොකඩ පුත ආරක්ෂා කළා. ඒක ආශ්චර්යයක් නෙමෙයි කියලා. මේ ආශ්චර්ය වෙන්නේ මොකද මේ කියන්නේ? විශේෂ විශේෂ හැම කෙනාටම කරන්න පුළුවන් නේද? නෝන නිසා. පාරමිත හාමුදුරුවන නන්ද මාතාවේ ආශ්චර්යයක්මයි කියනවා. අවබෝධයෙන් තිසරණේ පිහිටලා සමාදන් වුණු සිල්පද නොකඩ කොට ආරක්ෂා කිරීම. එතකොට අපිට පේනවා මේ නන්ද මාතාව තුළ සිල්පද පිළිපනකට මේ තිසරණේ පිළිපනකටම හොඳට සිහිය නුවණ වීර්යය තිබිලා තියෙනවා. ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ ඒක විතරක් නෙමෙයි කියන ආශ්චර්යය. ස්වාමීන් වහන්සේ මට කැමති තාක්කල් විතක්ක විචාර ප්‍රීති සුඛේ ප්‍රීති සුඛේ එකග්ගතා කියන ධ්‍යාන අංග වලින් යුතු පළවෙනි ධ්‍යානයේ සමවදී කැමතිතා කින්ද පුළුවන්. එයාගෙන ස්වාමීනි මට මේ විතක්ක විචාර සංසිඳුවාගෙන ආධ්‍යාත්මයේ සැපේ ඇති සමාධියෙන් හට ගන්නා ප්‍රීති සුඛේ ඇති දෙවෙනි ධ්‍යානයේ උපදවාගෙන කැමතිතා කින්ද පුළුවන්. ඒ වගේම ස්වාමීනි මට මේ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව මේ සිහිනවන මනාවකට කයෙන් සමාධිස්සේ විඳින්න මට කැමති තාක් තුන්වෙනි ධ්‍යානයට සමබර වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීනි මට මේ සැප දුක දෙකම හිතෙන් අතහැරලා පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතුව ප්‍රබල විදියට සීය උපදවාගෙන හතරවෙනි ධ්‍යානෙ මට කැමති තාක් ඉන්න පුළුවන්. ස්වාමීනි මේක ආශ්චර්ය කරුණක් නෙවෙයිද? නන්ද මාතාව මේක නම් ආශ්චර්යවත්ම කරුණක් කියලා. ඊට පස්සේ නන්ද මාතාව කියනවා හත් දිනක ළඟදී තවත් එකක් කියනවා. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා හෝරම්බාගේ සංයෝජන පහක් තියෙනවා කියලා. දැන් සංයෝජන වල දෙකක් තියෙනවානේ. ඕරම් භාගීය සංයෝජන උද්දම් භාගීය සං ඕර කියලා කියන්නේ යටට ඕරම් භාගීය කියලා කියන්නේ යට කොටසට අයත් ඒකේ කාම ලෝකයේ වෙලා පහළ කොටසේ බලපවත්වන කෙලෙස් වලට මුල් වෙලා තියෙන්නේ ඕරම් භාගීය සංයෝජන කාම ලෝකේ නිහිර රූප ලෝකේ අරූප ලෝකයේ උපදින ජීවිත වලට මුල්ලා තියෙන්නේ උද්දම් භාගීය සංයෝජන උද කොටසට අයත් ස්වාමීන් යටකොට පුතාස්තු සංයෝග සංයෝගන කිව්වේ මේ මේ මේ ලෝකේට බැඳ සබන බැඳීම් බැඳීම් සංයෝජන පහක් විස්තර කරලා තියෙනවා භාගවත් බුදුරජාණන් වහන්සේ ඒකක්වත් මාකුල තියෙන බව මා දකින්නේ හිතේරුම ඒවා මම නෑ කියන්නේ හරි ලක්ෂණයි කියන විදිහට කියන නාමවිශේෂං කියන අර්ථනේ අපහීනං සමරපත. මේක ප්‍රහීන නොවි කියනවා මා දකින්නේ. ඒකේ තේරුම මොකද්ද? ඒව ප්‍රහාණය කරගෙන ඉන්න කියන. එහෙනම් මෙයා මොන සතියේ ඉන්නේ කියලාද? මම මේ අනාගම් කියලා මට කියන්නේ නැහැ. මම වෙන ක්‍රමයකින් ඒක කියනවා. ඉතින් මේ නන්ද මාතාවගේ මේ කතාව අහලා සාරිපුත්‍ර හඳුරු බොහොම සන්තෝෂෙන් තවත් දහම් කරුණු කියලා සම්පමාපාද පිටස් වෙනවා. මේක තමයි සායිකාවකදී සිංහනාදී. ඔයකොට බලන්න එකල් සාවිකාවන්ගේ සිංහනාදී. එතකොට එකල් සාවිකාවන්ට විතරද කරන්න පුළුවන්. ඇයි මේකල බැරිද? මෙතන අංගුලට යාලු. ඉතින් මේ කාලේ ඒ කුසලතාවය මිනිස්යන්ට තියෙනවා. නමුත් මිනිස්යන් Taman තුළ මේ කුසලතාවයේ තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ දන්නේ තියෙන හේතුව තමයි පින්නතුනේ අපි අපේ මනස මොන විදිහටද මේ මනසේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා එක එක්කෙනාට පෞද්ගලිකව හඳුනා ගන්න බැහැ. දැන් පෞද්ගලිකව මානසික දියුණුව තම තමන් තුළ තම තමන්ගේ හිත මිත්‍ර ප්‍රමාණයකට දියුණු කරන්න පුළුවන්. මිත්‍ර ප්‍රමාණයට දියුණු කරන්න පුළුවන් කියලා තම තමන්ට හඳුනගන්න බෑ. තමන් විශ්වාසය කියන්නේ තමන්ගේ මනසේ කුසලතා නෙමෙයි. තමන් විශ්වාසය කියන්නේ තමන් ප්‍රගුණ කරන ධර්මයයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තමන් විශ්වාස කරන්නේ හිත නෙමෙයි. තමන් විශ්වාස කරන්නේ මොකද්ද? ධර්මයයි. ධර්මයෙන් ප්‍රගුණ කර කර යනකොට යද්දී මේ හිත යම් ප්‍රමාණයකට දියුණු වීම සඳහා අපි උරුම කරගෙන ඉනවාද ඒ සඳහා දියුණු වෙලා යයි. එහෙම නැතුව අපිට මේ අපේ හිතේ තියෙන විද්‍යාවියා බලලා අපි තීරණයකට આવුත් නෑ මගේ හිත නම් පිරිහින හිතක් නෙමෙයි. මගේ හිත නම් පිරිහින හිතක් නෙමෙයි කියලා අපි ගන්න වැරදි තීරණයක්. මොකද හේතුව ඒ බඳු එබඳු ආකාරයේ කියපු අය කොච්චර පිරීලා ඉඳලා කියලා. මගේ හිතනම් පිරීලා කියන එකක් නෙමෙයි කියලා ඊළඟ මොහොතේ ඒක පිරෙන්න පුළුවන්. එතකොට අපි මේ හිතක් සම්බන්ධයෙන් එහෙම තීරණය ගන්න. එහෙනම් ධර්මයේ තුල ඉඳලා ධර්මයේ ධර්මයේ ජීවිතය ඇතුළත් කරගෙන ධර්මයේ දැසගෙන ධර්මයේ හැසිරিলা ධර්මයේ තමා තුළ තියෙනවා දකින්නකොට තමයි තමා මාසකෙ දෙකට පස් වෙන්න ඕනේ. සාධනම්කට ඕන තියෙනවා කියලා. එතකොට එහෙනම් මේ විනිශ්චය ලැබෙන්නේ මොකෙන්ද? ධර්මයෙන් නිසා. තමා විසින් තමා ගැන ගන්නා විනිශ්චයක් නෙවෙයි. ධර්මයෙන් දැන් අර ශ්‍රද්ධාවනක් තියෙනද? තමන් තුළ ශ්‍රද්ධාව මේ කෘතිමව පුරවන්න බෑ. ශ්‍රද්ධාව කියන එක කෘතිමව උපදව ගන්න බෑ. ඒක එන්නේ මේ අවබෝධී අවබෝධයක් එක්ක එන්නේ. මොකද හේතුව ඒක කෘතිම එකක් නම් ඒකට පාවිච්චි කරන්නේ නැහැ ඉන්ද්‍රිය කියන වචන. දැන් සද්ධාවක් කාට ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඔව් අභ්‍යන්තර ජීවිතයක් ජීවිතයක් එක්ක බැඳිලා තියෙන බාහිර කෙනෙකුට වෙන් කරන්න බැරි එක. එතකොට ඒ ශ්‍රද්ධාව තමන් තුළ හටගත්තාම ඒ ශ්‍රද්ධාව තියෙනවා තමන් දකින්නේ තමන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරද්දී ධර්මයේ ගුණ සිහි කරද්දී Tamanට වචනෙන් විස්තර කරන්න බැරි පැහැදීමක් ඇති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතට මොකද්ද සුවයක් දැනෙනවා. ඒක ඒකෙන් තමයි තේරුම් ගන්න තමන් තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව නැත්තම් මේක ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්තම් ඇති වෙන්නේ මොකක් හරි ඇදයක් වෙන්න ගන්නවා. මොකක් හරි කියන්නේ ගලප ගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් හදා ගන්නවා. එක්ක මොකක් හරි තාර්කිකයක් තියෙනවා. එක්ක මොකක් හරි අවුලක් අවුල් මතයක් තියෙනවා. දෙරල්ලාර බුදු ගුණ වලට පහර වදින දෙයක් යාට හිතෙනවා. එතකොට ඒකෙන් හඳුනා ගන්න ඕනේ තමන්ට ශ්‍රද්ධාව නැහැ කියලා. ශ්‍රද්ධාව තිබ්බම මේක මේ තමන්ට බලෙන්වත් හිතන්න බෑ ඒක. ඒකපාරේ ශ්‍රද්ධාව දැක ගන්නවා. ඒ තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. ඉතින් මේ වගේ ශ්‍රද්ධාව තමන් තුළ ඇති වෙන්න නම් තමන් මේ බුදුගුණ හොඳට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ විදිහට නුවණින් මෙනෙහි කරන පුළුවන් දෙයක් වෙන්න ඕනේ ධර්මයක්. දැන් ධර්මය ගැන මම මම ධර්මය ගැන පොඩ්ඩක් කියා දෙන්නම් ඔබට ධර්මය කියවහම ධර්මයෙන් චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍යයේ දැන් හිතන්න පුළුවන් නම් ඇති වෙනකන් ඔබට තම තමන් විසින් හිතන්න පුළුවන් තරම් ඇති කර ගන්න ඕනේ. දැන් දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් ඒ හිතීමේ කුසලතාවය මත තමයි තේරුම් ගැනීම තියෙන්නේ. දැන් අපි ගත්තොත් මම උදාහරණයක් ඔබට කියන්න. මේ විඥානය මායාකාරී කියලා මායාවක් මායාකාරී කියලා බඩක් කියලා බුදු දේශනාවේ කියනවා මේ විඥානය හටගන්නේ කොහේද? ඇයි එතකොට ඇසේ මායාකාරී කියනවා එහෙම. එහෙම හිතන ගමන් තේරෙන්න පටන් ගන්නවා. විඥාණය හටගන්නේ ඇහි නම් එහෙනම් විද්‍යාව හටගන්නේ කොහේද? ඇහි. විඥාණය හටගන්නේ කනේ නම් මේ මැජික් එක හටගන්නේ කොහේද? කනේ. විඥාණය හටගන්නේ නාසයේ නම් විද්‍යාකාරය කොතනද ඉන්නේ? නාසයේ. විඥාණය හටගන්නේ දිවේ නම් විද්‍යාකාරය කොහෙද ඉන්නේ? දිවේ. විඥානය හටගන්නේ කය නම් විද්‍යාකාරය වෙන්නේ කය. විඥානය හටගන්නේ සිතේ නම් විඥානය හටගන්නේ විද්‍යාකාරය වෙන්නේ සිතේ. විද්‍යාකාරට මේ ආයතන හය තුලම පදිංචි වෙලා ඉන්නේ. බරින් විද්‍යා දක්වන්නේ. ආන්තිය උපදින කල්පනා කරන තුලන් තමයි. එතකොට එතන ඉඳලා විඥානයත් එක්ක සම්බන්ධ වෙලා නම් ස්පර්ශය කියන්නේ. ඊට පස්සේ විඳීම ඇති වෙනකොට ඒ ස්පර්ශයෙන් නම් හටගන්නේ. හඳුන ගන්නකොට ඒ ස්පර්ශයෙන් නම් හටගන්නේ. චේතනා පහළ වෙනකොට ඒ ස්පර්ශයෙන් හේතු වෙන්නේ. මේ ලෝකයේ තුල මේ මිනිසුන්ගේ සිත්වල ශනකින් රාගය හට ගන්නවා කියන කාරණය තරංග කියන්නේ අద్භූත දෙයක් නෙවෙයි. ශනකින් දේශය හට ගන්නවා කියන කාරණය අద్භූත දෙයක් නෙවෙයි. මෝහය හට ගන්නවා කියන කාරණේ අద్භූත දෙයක් නෙවෙයි. ඊර්ෂ්‍යාවට ගන්නවා කියන කාරණේ අද්භූත දෙයක් නෙමෙයි. එකට එක කිරීම, බද්ධ වෛරය, පරිගැනීම ආදී සැකේ හට ගන්නවා කියන කාරණේ අද්භූත දෙයක් නෙමෙයි. මොකද හේතුව සුද්ධලේ වාසුරවන්නේ මායාකාරී විඥානයේ විසින්. එහෙනම් අද්භූත දෙයක් වෙන්නේ ඒක නෙමෙයි. ඒක නොකරනවා නම්. ඒක නොකරනවා නම් තමයි අද්භූතයි. මායාකාරී විඥානයේ ඕනේ හැටියට යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක නෙමෙයි ආශ්චර්යවත් දේ. ඒක නෙමෙයි අද්භූත දේ. දැන් නැත්තම් මේ ලෝකයේ දැන් අපි ගත්තු සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ මිනිස්යා වර්තමානයේ හසුරවන්නේ කවුද? වර්තමාන මිනිස්යා හසුරවන්නේ කවුද? හිතට ප්‍රහායයක් වර්තමානයේ තියෙනවා. මාධ්‍ය. මිනිස්යාව හසුරවන්නේ මාධ්‍යයේ මාධ්‍යයට පුළුවන් පිස්සුවක් ගන්න මේ සරසවි ළමයිවත් පිස්සුවක් ගන්න පුළුවන් අනිත් පාර්ශ්වයන්වත් පිස්සුවක් ගන්න පුළුවන් මිනිස්යාව නිකන් අම්බරල දාන්න පුළුවන් මාධ්‍යයට කරන්නේ නැද්ද මාධ්‍යයේ මේක කරන්නේ කියනවා මාධ්‍ය ඊට පස්සේ මිනිස්සු ළම මාධ්‍ය කිව්වම ආයෙ කියනවා චිත්‍රපටය ඊළඟට රූපවාහිනිය සංගරාම සංගීතය. ඊට පස්සේ මොකද ඉන්නේ? කොණ්ඩිම වන්නේ විදියට මාදින් පිළින චරිතයට අනුව. ඇවිදින්නේ මාදින් පිළින චරිතයට අනුව. කතා කරන්නේ මාදින් පිළින චරිතයට අනුව. කන්නේ මාදින් පිළින නිරුව. එතකොට මේ මිනිස්සේ හසුරවන බලවේගය. ඒ මොකද හේතුව? මාදි තුල තියෙන මොකක්ද? මායාවක් නේද? විද්‍යාවක් නේද? තමන් විද්‍යාවට මේ විද්‍යාව එකට ගැළපීලා ගියාම හරියට. එහෙම වෙලා තියෙනවා. ඒකට සිහියෙන් බලලා ඒවට හසු වෙන්නේ නැතුව Taman ඉන්නවා නම් එයා කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ. එයා ස්වාධීන චරිතයක්. දැන් බලන්න ස්වාධීන චරිතය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සතර සතිපට්ඨාන ගැන කියද්දී ඔන්න උන්නත් මේ සිහිය ගැන විස්තර කරද්දී පෙන්වා දෙන්නේ කොහොමද? දෙවි කලයක් මිනිස්සෙකුගේ ඔළුවේ තියෙන. ඒක කට ගාවට පිළිලා තියෙනවා. එතකොට මේ තේ කලේ ඔළුවට කියලා තව කෙනෙක් කියනවා දැන් උඹේ පිටිපස්සෙන් වදකෙක් කියනවා කඩුව කරා. තෙල් බින්දුව කර මේ කලින් වැටුනොත් කඩින් පහර දෙනවා. මරුණා. එන්නේ යන පාරේ. යනකොට අන්න මාර්ගයේ තියෙන පාරයි. මොකද්ද මාර්ගය? ජනපද කල්යන්නේ. ආශ්චර්ය නටන පාරයි. එතකොට කොහොම නටන්නේ? ගෙජ්ජි දාලා කකුල් දෙක. දැන් කාණෙට ගෙජ්ජිය තබන හැමෝම යාට. දැන් මෙයා දන්නවා එතකොට මේ පාරයිනේ ආශ්චර්ය නටනවා. දැන් තබ්ල ඇහෙනවා. ඩොල්ක ඇහෙනවා. එතකොට මේ හරපින ඇහෙනවා. හින්දු ඇහෙනවා. දැන් දැන් යාගේ හිතේ නැවෙන්නේ නැද්ද මේ නෘත්‍ය? මේ රංගනේ යාගේ හිතේ නැද්ද? දැන් හිත විසින් මෙයා හසුරවන්න පටන් ගන්න නැද්ද? දැන් හිත දෙන්නේ මොකද්ද පණිවිඩේ? බලපන් බලපන් බලපන්. ඕකම හිත දෙන්නේ. එතකොට දැන් මෙයාට සීය තිබුණ නැත්තම් පොඩියේ යාගේ තීල් කාලේ තියෙනවා මතක් වුණ නැත්තම් මොකද එයාට වෙන්නේ? එකපාරට යා අමුතු හිතන්න දෙයක් නැහැ. පොළු එයාගේ ඒ ඔටෝ හැරෙනවා. දාපි ගත්තොත් ওই වගේ නෙමෙයි අපිට මේ එක එක දේවල් අපේ ඔළුව හැරෙන්නේ. එකපාරට යනකොට අපේ හිත කලබල දෙයක් දැක්කම එකපාරට අපි ඔළුව හැරෙන්නේ ඉවරයි. අපි හිත වශයෙන් කරන දේවල් දැක්කම අපි හිත හැරෙන්නේ ඉවරයි. ඔළුව හැරෙන්නේ ඉවරයි. අපේ හිත කලබල දෙයක් ඇහුණනම් අපේ කන හැරෙලා ඉවරයි කරනවා. මේ වගේ හසුරුවන ලෝකෙ. එතකොට යා කොච්චර කල්පනාකාරී ඉන්නේ නැහැ නෑ මම ඔළුව හරවන්නේ නැහැ. මම මළුවේ හැරෙව්වොත් පිටිපස්සෙන් ඉන්න එක්කෙනා මට ගහනවා. කවුද මේ පිටිපස්සෙන් ඉන්න එක්කෙනා? වාදකයා කියේ කවුද? මාර්යා. එතකොට මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා මාර්යාගෙන් පහර කරන අය. සතිපට්ඨානෙ ඉන්න හම්බෙන්නේ නැති මේක මාර්යා නෑ ජනන. ඒත් රිබඳු ලෝකයක ඔබ ඔබේ කල්පනාව සිහිය දියුණු කර ගන්නවා නම් බලන්න එතකොට බාහිර ලෝකයේ විතරක් ඔබව කලබන්නේ නැහැ. අභ්‍යන්තර ලෝකයක් ඔබ කලම්බා දමනවා. ඒතර බාහිර ලෝකයේ සංසිද්ධිත් එක්ක අභ්‍යන්තර ලෝකේ කැළඹෙද්දී ඔබ ගහගෙන යනවා. ඒ කැළඹෙන කර්මත යනවා. එහෙම තමයි මේ මේ ලෝකයේ මරණාතුරු මිනිස්යාට තියෙන්නේ. ඉතින් මේක නොවෙන්න නම් මෙයා අසාමාන්‍ය ප්‍රඥාවක් තියෙන වීර්යයක් තියෙන ගෞතම බුදුරජුන්ගේම ශ්‍රාවකෙක් විය යුතුයි. වෙන කෙනෙකුට මේක කරන්නත් බෑ වෙන කෙනෙක් මේක කරලත් නෑ. ඉතින් ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණීම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණීම කියන එක මනුස්ස ජීවිතයේ ලැබෙන අති දුර්ලභ දෙයක්. අති දුර්ලභ දෙයක්. දැන් මේකද මම ඔබට මතකද කිව්වා හිත විශ්වාස කරන්න එපා කියලා. එවනම් දැන් අපිව මුදවන්නේ දැන් අපේ අපේ ජීවිතය යහපත කරා අපිව අරගෙන යන්නේ හිත නෙමෙයි. කවුද? ධර්මයයි. දැන් මේක තේරුම් ගන්න පින්වත්නි තව එකක් තේරුම් ගන්න වෙනවා. ඒ තමයි අනාත්මයි කියන එක. දැන් අපි ගත්තොත් දැන් ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ මොනතරම් මැජික්කාරී හිටියද මේ මැජික් නිත්‍යද අනිත්‍යද අනිත්‍ය දේවල් එහෙමනම් මොන ඔන්නෝයි කරුණ අපේ මේ ඇස කන්නාසී දිවකය මනස කියලා ආයතන වල අනිත්‍ය කියන දේ තියෙනවා කියලා ඔබ දකින්න ඕනේ ඒක තමයි ඔබේ ජීවිතයේ වැදගත්ම සිද්ධිය වෙන්නේ. මොකද අපි හැමතිස්සෙම දකින්නේ දැන් අපිට පේනවා මිනිස්සු වයසට යනවා පේනවා. මිනිස්සු ලෙඩ වෙනවා පේනවා. මිනිස්සු මරනවා පේනවා. ඒ මොනවා පේනොත් අර මැජික් එකේ මොකද ඇහෙන් ඇහි විඥානයට ගන්නවා. කනේ නාසයේ දිවේ කය මනස විඥානයට ගන්නවා. මේක නිසා අපට අපේ හිතට ඇවිල්ලා තියෙන චිත්‍රය තුල අනිත්‍යතාවක් පේනවා. අපේ ඇවිල්ලා තියෙන චිත්තය තුළ තියෙන්නේ නිත්‍ය බව. ඒකට හේතුව තමයි අපි හැමතිස්සෙම මේ මවාගත් ලෝකික ජීවත් වීම. දැන් කැම කන්න ගියත් මවාගත් ලෝකික නෙමෙයි අපි ඉන්නේ. දැන් අපි ගත්තොත් මම කියන්නේ මේ මනස වැඩ කරන්න හැටි. ඔන්න මුරුණටි කෑමක් කනවා නම් හිතේ නැවෙන්නේ දුක ඇති කෑමක්. නැද්ද? කිරිපුවෙක් කෑමක් කනවා නම් හිතේ නැවෙන්නේ බැදුම. එතකොට ඉදිරියට කනවා නම් හිතේ නැවෙන්නේ විට්ටු. මේ වෙනස් හිතේ තියෙන්නේ. ඒ කියන්නේ මේ මැවෙනදී අපි හිතෙන් මවනවා ආස්වාදයක් වනා කරගන්න ආසවල් අස්වල් දෙයි පුළුවන් කියලා. ඔබ හොඳට සිහියෙන් කල්පනා කළොත් ඔබට මේක ඔබේ ජීවිත සිද්ධ වෙනවා අත්දකින්න පුළුවන්. හොඳට බලලා හොඳට කල්පනා කරලා බලන්න. ඔබ හිතෙන් හිතාගෙන ඉන්න જાතිය රසයක් ඔබ කවදාවත් කාලා නැහැ. මේ දැක්කා. ඒ නිසා මේ රසය ඔබට හැමදාම ඕනේ. හිතෙන් දැන් හිතෙන් හිතාගෙන හද මේක මෙහෙම රසට හදනවා මේක මෙහෙම හදනවා කියලා. ඒ හදන විදිය ඔබ කනකට නැහැ. ඇයි හිතේ බැවෙන සංකල්පේ මවලා දෙන්නේ සංකරම මායාවෙන්. නමුත් රූපය තුල ඒක නෑ. රූපය තුල තියෙන විඥාණයට වඩා වෙනස් එකක්. විඥාණය කරන්නේ නැති දෙයක් ලස්සනට මවල පෙන්වනවා. රූපේ කියන්නේ අනිත්‍ය දෙයකට ගොදුරු වෙච්ච දෙයක්. මේ විඥාන අනිත්‍ය වෙනවා. නමුත් මවල පෙන්වන දෙයකට වසඟ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මවල පෙන්වන දෙයට වසඟ වුණාට පස්සේ අපි ඒ වසඟ වෙච්ච දේ තමයි මේ අනිත්‍ය දෝෂ හොයන්නේ. හොයන්නට හම්බ වෙන්නේ නැහැ. ඒකට කවුරු හරි කියනවා නම් එහෙම මෙන්න මේම මේම රසට හදන්න පුළුවන් කියලා. ඒකට අපි හිතන්නේ ආ මේක කියන්නේ ඇත්ත කියන්නේ මේ වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ කියන්න බෑ. එහෙම වෙනවා. ඒකට ආ මේක මේක නෙවෙයි. මේක තමයි අපි හිතන්නේ. නමුත් මේක කනකට ඒක ඒ හිතපු එක නෑ. මෙහෙම තමයි අපි හැම කාමයක්ම විඳලා තියෙන්නේ. හිතින් මවන කාමයට වඩා සතර මහා ධාතුන්ගෙන් විදින කාමය හිතින් මවා ගන්න එකට වඩා නීරස එකක්. ඒ නිසා සතර මහා ධාතුන්ගෙන් විදින කාමය දැනකින් අපිට අනිත්‍ය වෙලා යනවා. නමුත් හිතින් මවා ගන්න කාමේ විදින්න වෙන මාර්ගයක් නැහැ. ආයෙත් අපි සතර මහා ධාතුන්ටම හැරෙනවා. ඒක තමයි හැම තිස්සෙම මනුස්සයාට ලෝක සත්‍යයට සිද්ධ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහ මේ කාමී කියන එක උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි මේ සිහිනයක් වගේ කියනවා. ඒ කියන්නේ සිහිනයකින් දකිනවා ලස්සන දේවල්. පැහැරුණාම ඒක නෑ නමුත් මතකයි. ඒ වගේ තමයි කියන මේ කාමී ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ කාමයේ ඔව් මස්ලියේ නැති ඇට බලු දෙවසන්නේ මේ මස්ලියේ නැති ඇටයක් ලෙර කරනවා වගේ කියනවා මේ කාමෙන්. ඒකත් දැන් ඒ කියන්නේ සතෙක් මස් කට්ටක් ලෙරක කා ඉන්නේ හිතෙන් ලොකු දෙයක් මවාගෙන නේද? මේක තමයි කාමයේ මනුස්සය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයේ කියන එක ණයට ගත්ත අඳුමක් වගේ කියලා. බුදුමාස් පෙන්වා දෙනවා මේ කාමයේ කියන එක ගිනි ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ කියලා. එතකොට අපිට පේනවා මෙවැනි උපමාවලින් උන්වහන්සේ පෙන්වා දෙන මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයන්. දැන් අපි ගත්තොත් මේ ආහාරයක තියෙන යම් සුවඳක්, යම් රසයක්, යම් පෙනුමක් මේ ඔක්කොම සතර මරු හතුන් දෙන දෙවිදත්තක් නෙමෙයිද? කායක තියෙනවා නම් යම් හැඩයක් යම් පෙනුමක් මේව සතර මා ධාතු දෙවිදත්තක්. හඬක තියෙනවා නම් යම් වෙනස් තමයි. ඒ සතර මා ධාතුන්ගේ වෙනස් තමයි. එතකොට නමුත් මේ ඔස්සේ අපි සංකල්පීය වශයෙන් ඒ කියන්නේ හිත ඇතුලේ කල්පනා කර කර මේ ඇස් දෙකෙන් දකින ලෝකයට වඩා ඔව් රසවත් ලෝකයක් අපි හිතේ මවා ගන්නවා. හැබැයි මවා ගන්න ඇස් දෙකෙන් දැකපු චිත්‍ර අරගෙන කනෙන් අහපු දේවල් අරගෙන නාසයෙන් ආග්‍රහණය කරපු දේවල් අරගෙනයි. දිවෙන් රසිනපු දේවල් අරගෙන. කයෙන් කයට දැනෙන පහස මෙව අරගෙන තමයි අපි මවන්නේ. හිතේ. වෙන එකක් මවන්න බෑ. එතන ඒව අරගෙන මේ හිතේ මව මව මොකද කරන්නේ මායාකාරී ලෝකෙකට අපි යනවා. මේක විනිවිද අපිට පුළුවන් වුණු අනිත්‍යයි කියන කාරණේ දකින්න. ඒ කියන්නේ ඇසත් අනිත්‍යයි, ඇහැට පේන රූපෙත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි, කාටෙන් ශබ්දත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි, ගඳ සුවඳත් අනිත්‍යයි. දිවත් අනිත්‍යයි, රසත් අනිත්‍යයි. කයත් අනිත්‍යයි, පාසත් අනිත්‍යයි, මනසත් අනිත්‍යයි, ආරමුණුත් අනිත්‍යයි කියලා අපිට අවබෝධ වුණා නම් ඒ අවබෝධයත් එක්ක අපි නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. වහලෙක් වෙන්නේ නැතු යනවා. මට මතකයි මම මුල්ම කාලේ අනිත්‍යය ගැන කතා අනිත්‍යය කියන වචනේ කියන එකට පැතිගත්ත මිනිස්සු. කම්පා වුණා. තරුණ ළමයි ගෙවල් වල ගෙව්වේ නැහැ බණ අහන්න. හේතුව මොකද? බිඳ වැටේවි කියලා. ඒක අපිට එහෙනම් තේරෙනවා මේ මිනිස් හිතාගෙන ඉන්න නැගිටීම කියන එක මොකක් තුලද මිනිස්සු මවාගෙන ඉන්නේ. නිත්‍යයි කියන සංකල්පය තුල තමයි මිනිස්යා ඉන්න ඕනේ. අනිත්‍යයි කියන යථාර්ථය තුල නෙමෙයි කියලායි හිතාගෙන හිටියේ. මම ඉස්සර කියන එකට මේ කයේ තියෙන කොටස් ටික මේව අසුබයි අසුබයි කියලා තරහ වුණා මාත් කියන්නේ නැත්නම් ඕවා කියලා නම් එපා කිව්ව අහන්නත් එපා කිව්වා සමහර කිව්වා මේ අසුබ භාවනාව වල මේ හතරිකටත් අහන්න ලැබෙන්න ලැබෙන්නයි කිව්වා මොකද හේතුව මේ දැන් හරි දැන් මම මම කිව්වොත් මේකයි මේකයි ධාඩිය නැහැ දාඩි නෑ කිව්ව කියලා දාඩි ගන්න එක නවතිනවද? නෑ. මම කිව්වොත් එහෙම මේකේ පේනහම නෑ. පේනහම නෑ කිව්ව කියලා පේනහම තියෙන එක නවතිනවද? මං කිව්වා මේ කන ඒවා අපි මෙන්න කනවා. කාලා කෑමම පිට වෙනවා කියලා හැදි. එහෙම වෙනවද? මෙහෙන් අපි කනකට පිට වෙන්නේ කෑමද? අසුචිනි. එතකොට මම කිව්වත් නැතත් කයේ කියන අසුබේ අපි කතා කළත් නැතත් කයි ඕකනම් මේ විවිධාකාර වචන වලින් විවිධාකාර චිත්‍ර වලින් විවිධාකාර සැරසිලි වලින් වහන්නේ ඕකනේ අපි. ඉතින් වහන එක අපි කොච්චර ගලුවත් ඒක තමයි එතන තියෙන්නේ. එහෙනම් අපි කොයිතරම් සුබයි සුබයි කියුවා. කොයිතරම් ලස්සන ලස්සනයි කියුවා. කොයිතරම් සුන්දරයි කියුවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා නම් කුණප කොටස් 32ක් එයාට හම් වෙන්නේ කියලා. එයා හොයන හොයන්න ගත්තොත් මේ ලස්සනයි කියන දේ තුල දැන් හම්බ වෙන කෙස් ගොඩක්. ලොම් ගොඩක්. නියමුතු ගොඩක්. දත් ගොඩක්. හම මස් ගොඩක්. නහර වල ගොඩක්. ඇට ගොඩක්. ඊළඟට හෘද වස්තුව හම්බ වෙනවා. වක්කොඩු ගොඩක් හම්බ වෙනවා. මඩවල හම්බ වෙනවා. අසෝචි හම්බ වෙනවා. මෙන්න මොන දේ හම්බ වෙන්නේ? කොයිතර ලස්සනයි කිව්වොත් හම්බ වෙනවන්නේ. ඒ ඔය කියන යථාර්ථය මුල් කාලේ මට කියන්න හරි අමාරු වුණා. මම ඉතින් ගොඩාක් කර්ම කාරණා කියලා තමයි ඒගොල්ලන්ගේ ලිපි හැදුවේ. මම කොබයින් ඉපා එක පාඩ ගලකිරින්නේ නැහැ. ජීවල් දොරවල් එහෙම දාලා යන්නේ නැහැ. මේ ජීවිතේ ඉපා වෙන්නේ නැහැ. එහෙම පසුබට වෙන්නේ නැහැ. එහෙම කලකිරෙන්නේ නැහැ. එහෙම අසාර්ථක වෙන්නේ නැහැ කිව්වා. ඒ කොහොමද කියලා අහුවා. අපි එවනම් ඉස්සලාම අසාර්ථක වෙන්නේ දොස්තරලාගේ ඒ ඉබේ ඉඳලා හවස් වෙනක දෙද්දුත් එක්ක ඉන්නේ. එහෙනම් ඊළඟට අසාර්ථක වෙන්න ඕනේ උනාසස්ලාගේ ජීවිතය. ඒ මේගොල්ලෝ කියලා තුනේ දුම්ගේ අඟවලට අපදදා බෙහෙත් දානවා. බෙහෙත් එක්ක ඉන්නේ. එහෙම කතියම ඊට පස්සේ ඔන්න ආ නෑ තමයි මම මලමිනියක් මලමිනිත් එක්ක එක දෙවිවත් වුණා කලකිරෙන්නේ නෑ. ඒවනම් ඊළඟට අසාර්ථක වෙනවනේ මිනී කපන අයගේ ජීවිතය. ඒ මොකක්ද කියන්නේ? නෑ නෑ නෑ මොන රාග දේශ මේගොල්ලන්ට අඩු වෙලා තියෙන මේ හේතුව. නෑ. මම ඒකෙන් ඊට පස්සේ තේරුම් කරලා දුන්නා මේ අපි මේ කතා කළාට ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවෙන් විමසා බලනතුරු ඒක තේරෙන්නේ නෑ කියලා. මෙහිනම් කමක් නැහැ. ඊට පස්සේ තමයි ඔන්න පොඩ්ඩක් මට ඉඳ ප්‍රස්තාව ලැබුණේ. ඒකත් ඒක තේරුම තමයි අභීත බයකින් ඉන්නවා යථාර්ථයට මුහුණ දෙන්න. යථාර්ථයට මුහුණ දෙන්න මේ විශාල බයකින් ඉන්නවා. ඒකනේ මේ අනිත්‍ය ගැන කතා කරන අකමැති. දුක ගැන කතා කරන අකමැති එක. නමුත් දන්නේ නැහැ යා. අනිත්‍ය ගැන දුක ගැන කතා කරපුවා විතරයි ජීවිතයට මුහුණ දුන්නේ. අනාත්මය ගැන කතා කරපුවා විතරයි ප්‍රශ්න අභියස කෙලින් හිටියේ. අනිතරින්න බෑ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අනිත්‍යයි. ඔතන යන්න ඕනේ ඉමසම අනිත්‍යයි කියන්නේ. නෝනේ විමසද්දී විමසද්දී ආට තේරුම් ගන්න මේ අනිත්‍ය දේ තමයි දුක් බවට පත් වෙන්නේ. ඊළඟට යා තේරුම් ගන්නවා මේ දේ තමයි අනාත්ම. අනාත්ම කියන්නේ තමන්ගේ වශයෙන් පවත්නවා කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් ඔව් අපිට ඕනේ විදිහට අපේ නියෝගයට අනුව වාක්‍යය පවත්වන කියන්නේ ඒක. අපේ නියෝගයට අනුව අපේ ආඥාවට අනුව අපේ මතයට අනුව පවතින ඕන කියන එක. එතකොට අපිට මේ ඇස එහෙම පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඇහැට පෙනෙන රූප එහෙම පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් මේ කෝගෙන් පිළිපදින ලක්ෂණය මොකක්ද? අනාත්මයි. එහෙම තමන්ගේ නියෝගයකට අනුව පවත්වන්න බෑ. ඊළඟට විඥානය තමන්ගේ නියෝගයකට අනුව පවත්වන්න බෑ. ස්පර්ශය තමන්ගේ නියෝගයට අනුව පවත්වන්න බෑ. විදින සැප දුක් වේදනා තමන්ගේ නියෝගයකට අනුව පවත්වන්න බෑ. හඳුනා ගන්නාදී තමන්ගේ නියෝගයකට අනුව පවත්වන්න බෑ. චේතනාවෙන් කර්ම රැස් කරන්න පස්සේ ඒ කර්ම තමන්ගේ නියෝගයකට අනුව පවත්වන්න බෑ. ඒ බැරි මොකද? අනිත්‍යයි. අනිත්‍ය නිසා. එහෙනම් අනිත්‍ය දෙක සිද්ධ වෙන්නේ ඒක අනුකූල වූ දෙයක්. හේතුන් සකස් වෙනකොට ඒක සකස් වෙනවා. හේතු නැති වෙද්දී නැති වෙනවා. මේ නිසා තමයි අපි දැන් ওই අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුණාට පස්සේ යාට හොඳට තේරෙන්න ගන්නවා කර්මය සහ කර්මඵලය. අනිත්‍ය දුක්ඛ අනාත්මයි තේරෙන්නේ නැති කාලකන් කර්ම කර්මඵල තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ එයා අපායයි කියලා. එයා හිතන්නේ මේ සුග එයාගේ යහපත් කර්මයෙන් එයා සුගතිය උපදවනවා. යහපත් කර්මයෙන් දුගතිය උපදවනවා කියන දර්ශනය එයාට නැහැ. අවබෝධය නැහැ. යාරියෝතිම නෑ නෑ ඕක කරන්න එපා අපාය ආවි. යාරික පාඩි දේශය කියලා. අහපු ගමන්. එයා හිතන්නේ ආ පහත් කළ සැලකුවා කියලා. දැන් එයා එකට එක කියනවා නෑ නේ කමන්නේ කියන අපායන් නැති ඉන්නේ කවුරු හරි. අපි යනවා කියලා. මොකද ඒ කියන්නේ මෝහන් වෙනවා ඊට පස්සේ ආකට. එයාට තියෙන යාව නිකන් බාලු කළා කියලා. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ජීවිත අවබෝධයට පැමිණෙන්නේ ත්‍රිලක්ෂණය තේරුම් ගත යුතු අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ මිනිස්යාට බැඳිලා තිබිච්ච අනිත්‍ය පෙන්වලා දුන්නේ. බැහැලා තිබිච්ච දුක පෙන්වලා දුන්නේ. බැහැලා තිබිච්ච අනාත්මය පෙන්වලා දුන්නේ. එතකොට මේ පෙන්වලා දීලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අපට පෙන්වා දුන්නා මේ ජීවිතය ගැන. දැන් අපි කල්පනා කරලා බලුවොත් උන්වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න ඇති වෙනකොට එහෙම නැත්නම් කරදරකම් කටළු ඇතිවෙනකොට බොහෝ දෙනෙක් කරන්නේ මොකද්ද? කීප දෙනෙක් ඔක කාගෙන ඉන්නවා. බොහෝ දෙනෙක් කරන්නේ මේ කාගෙන ඉන්න බෑ. ඒකට මොකද කරන්නේ? බාහිර ලෝකෙන් පිළිහිට හොයාගෙන දුවනවා. ඉල්ලනවා. යාචිකා කරනවා. අනේ මේවා නැති කරලා දෙන්න කියනවා. නමුත් හේතු නිසා හටගත්තු දේවල් නැති වෙන්නේ හේතු නැති වෙච්ච දවසට. එහෙම තමයි කියන්නේ. නමුත් හේතු අනිත්‍ය නිසා ඒ ඵල අනිත්‍යයි. මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මෙබඳු අනිත්‍ය ලෝකයේ තුල දැන් මේම අනිත්‍ය ලෝකයේ තුල මේ මොහොතක් පාසා වෙනස් වෙන ලෝකයේ තුල බලන්න අපි නොදැන නොදැනව අපිට අවබෝධයක් නැතිවම අපි දේව සංසාරේ කවදාද අපි ඊටි රාග හට ගන්න පටන් ගත්තේ කියලා අපිට කියන්න පුළුවන්ද? කවද පටන් ගත්තේ එකක්ද කියලා? බෑ. අපි ඊටි දේශේ කවදා පටන් ගත්තේ එකක්ද කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. අපි ඊටි මෝහය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, එක දේශ කිරීම ආදී කවදද පටන් ගත්තේ කියලා අපිට කියන්න බෑ. ඒ වගේම අපිට අපේ විතර තියෙනවා කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දයාව ආදී. මේවා කවදද පටන් ගත්තේ කියලා කියන්න බෑ. මේකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. ඒක 100 කෙනෙක් හිටියා. මේ 100 තමන්ගේ මිනිබිරීට කතන්දරයක් කියනවා. මොකද්ද කියන කතන්දරේ? 100 කියන මිනිබිරීට දුවේ මන් ළඟ ඉන්නවා සත්තු දෙන්නෙක්. එක සතෙක් ඊටාම දරුණු, ඊටාම කෲර, ඊටාම නිඳිතයි, ඊටාම නීතයි, ඊටාම පහ, ඊටාම ලාමකයි. එක සතෙක් ඉන්නවා ඊටාම කරුණාවන්තයි, ඊටාම දයාවන්තයි, ඉවසිල්වන්තයි, ප්‍රඥාවන්තයි. හැබැයි මුන් දෙන්න නිතර ෆයිට් කරනවා. දුව අහනවා එතකොට 100 දිනන්නේ කවුද? අර දරුණු සතයි හොඳ සතයි දෙන්න ෆයිට් කරද්දි 100 දිනන්නේ කවුද? කියන දුවේ දිනන්නේ මම වැඩිපුර කන්න දීපු එක. මම වැඩිපුර කන්න දුන්නේ අනිතකද ඒක තමයි බලවත් වෙන්නේ. ඒක තමයි දිනන්නේ. එහෙමද කියන්නේ? එතකොට බලන්න වැඩිපුර කන්න දෙනවා කියන්නේ අපි ඒතර අකුසල් දැස් කරන දේවල්ම අපි මේ තියෙන්න ඕන. අකුසල් දැස් කරන දේවල්ම අපි කල්පනා කර කර ඉන්න ඕන. අකුසල් දැස් කරන දේවල්ම මෙනෙහි කර කර ඉන්න නම් අපි කවනවා, කෑම කවනවා ඒ. ඒ කන්න දෙනවා සත්තුන්ට. දැන් අපි ගත්තොත් තමයි සාර්ථක පැටියෙක් ඉන්නවා. නයි පැටියෙක් ඉන්නවා. දැන් මොන පැටියෙක් ඉන්නවා? අපි කන්න දෙන්නේ නැහැ. එතන මුදින පැටිය ඉන්නවා. ඛණ්ඩ දෙන්නේ නැහැ. බුරුක පැටිය කියනවා, මරි පැටිය කියනවා. ඛණ්ඩ දෙන්නේ නැහැ අපි. එතකොට මොකද වෙන්නේ? ඔව් ඛණ්ඩ දෙන්නේ නැත්තම් ඌට යැපෙන්න විදියක් නැහැ. ඊළඟට මොකද වෙන්නේ? ඕ දුරු වෙලා දුරු වෙලා දුරු වෙලා මැරිලා අපි උගේ උරතල් වැඩිපුර බලන්න කියලා වැඩිපුර ඛණ්ඩ දුන්නොත් අන්තිමට ඌ ධර්ම විලා ධර්ම විලා ධර්ම විලා ඌ අපිටම පාන්න පාන්න ඉන්න ගන්නවා. ඒක තමයි අකුසල් වල ඇති. අකුසල් වල ඇති එක. කුසල් වලට යහපත් දේවල් දැන් හිතට හටගන්නේ කෙලෙස් වලට කෙනෙක් ඉඩ දුන්නොත් මේක තමයි වෙන්නේ. මොකද හේතුව ඒකම හිතලා හිතලා හිතලා හිතලා ඒ අනුව යා ඊට පස්සේ ඒ ගොඩේම ගිහිල්ලා ඉවර වෙනවා. කුසල් වලට ඉඩ දුන්නොත් යා කුසල් දියුණු කරන්න මහන්සි ගන්න ඕනේ. කුසල්ම තමන්ගේ ජීවිතය තුළ පෝෂණය කරන්න මහන්සි ගන්න ඕනේ. හැබැයි අකුසල්ද දියුණු කරන්න ලේසි කුසල්ද? අකුසල් දියුණු කරන්න උවමනා කරන දේ අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ මිත්‍යාව, බොරුව, වංචාව, හේන වීර්ය මේ තියෙනවා. ඒ නිසා අකුසල් දියුණු කරගන්න ලේසි. කුසල් දියුණු කරන්න අමාරුයි. කුසල් දිනු කරන ලොකු වීර්යයක්. ලොකු කැපවීමක් ඕනේ. දැන් මේ කියන්නේ දැන් අපේ හිත පුරුදු වෙලා තියෙන ආස්වාද විඳින්න ඔබට ඒක තේරෙනවා ඇති. හිත පාලනය කරන්න චුට්ටක් හරි මහන්සි ගත්තනම් මේ පිළික තේරෙනවා. දැන් ආස්වාදයක් විඳින්න හිත පුරුදු කරගත්තා ඊට පස්සේ ආස්වාදයක් විඳින්න සූදානම් වෙච්ච හිතක් ඒන් වළක්වනකොට හිතට කිසි සතුටක් නැහැ. ඒක තමයි ඉස්සෙල්ලාම ඇති වෙන ලක්ෂණය. හිතේ සතුට ඇති වෙන ආස්වාදයට හිත පුරුදු හරවන්නටයි. ඒ ආස්වාද හිත වළක්වන්නට සතුටක් නැහැ. එතකොට මේ සතුටක් නැති බව එයා දරා ගන්න ඕනේ. සතුට කර යන්න නම් ඉස්සෙල්ලාම දැන් හොඳට බලන්න අපි ආස්වාදයේ හිතෙන් මවමවන්නේ මේක පුරුදු කරන්නේ. අකුසල් කියන ඉතින් මවමව තමයි පෝෂණය කරන්න තියෙන්නේ. ඉතින් පෝෂණය කරන දේ වළක්වනකොට සතුටක් නැහැ එකපාරට. අය අර සතුටේ Taman සන්තෝෂයක් ලබන්න පුරුදු වෙච්ච එක නෙමෙයි ඉතින් අයින් කරන්න හදන්නේ. නමුත් ඊට පස්සේ එයා යහපත් දෙයකට යොමු කළාට පස්සේ හිතේ ඇති වෙන සංසිඳීමක්. ආනි සංසිඳීමෙන් ලැබෙනවා අර ආස්වාදයක් වෙලා ඇති වෙන සතුටට වඩා මහා සැප. ඒක පාට නෙමෙයි වෙන්නේ. එකපාරට එන්නේ මං කිය සතුටක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක මේ වගේ. ඔන්න මේ හරකෙක් ඉන්නවා. මේ හරක හරිය ආසයි ගොයන් කන්න. දැන් මනුස්සයෙක් මේ හරකව පොඩි පටු පාරක අරගෙන යනවා. අරගෙන යම්දී මේ දෙපැත්තේ ගොයන් තියෙනවා. දැන් මිනිස්සයා මේ හරකට අවධානය යොමු කරගෙන ඉන්නකම් මේ හරක ගොයමට ඔළුව තියන්නේ ගොයමට කට තියන්නේ මිනිස්සයාගේ අවධානය හරකෙන් බැහැර වෙච්ච ගමන් හරක මොකද කරන්නේ ගොයමට තමයි කට දාන්නේ ගොයන් කනකට අර මිනිස්සයා මොකද කරන්න ඕනේ හරකට කෙවිතෙන් රිදෙන්න ගහන්න ඕනේ ඒ ගමනකට හරක කැමති වෙනවද ඒකට නෑ මොකද යා හරකගේ හිතේ තියෙන මොකද්ද ගොයනේ බුදුරජාණන් වහන්සේ වදාළ හිත උන්මයි වගේ තියෙනවා. එකපාරට කැමති වෙන්නේ නැහැ හිත මෙතන. ඒකයි පින්වතුනි මේ ධර්මාර්ගයට එන පිරිස අඩු. නමුත් අපි වෙන එකක් කිව්වොත් එහෙම මොකක් හරි ස්ථාස් හරි මොකක් හරි ඈ? හරි ස්ථාස් හරි මොකක් හරි කිව්වොත් අපි මොකද වෙන්නේ? බැලන ගන්න දෙයක් නෑනේ. කට කතාවකට යවන්න ඕනේ. එතරම් කන්න දෙන්නේ නැහැ. ගිලම්පස දෙන්නේ නැහැ. බිස්කට් දෙන්නේ නැහැ. වාර වෙන තැන් දෙන්නේ නැහැ. නමුත් ඕනම අඩු පිළකින් ලෑස්ති නැද්ද? හා. ඒක නම් මේ සිටී ස්වභාවය. එතකොට මේ ස්වභාවයකට බැවිච්ච හිත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක සැඩ පහරකට අහු වුණා වගේ කියලා. සැඩ පහරකට අහු වුණා වගේ. සැඩ පහරකට අහු වුණා වගේ කියන ජීවිතයේ ඒකෙන් මුදවා ගන්න නම් ලොකු වීර්යයක් ලොකු අවිස්ථානයක් ලොකු ධෛර්යයක් ඕනේ. ඒකට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනී කරන්න තියෙන්නේ. මේ ධර්මයේ තුල ඇතිවම අවබෝධය තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන දේ අනිත්‍යයි කියලා අවබෝධ වුණා. යන ගමන භයානකයි කියලා අවබෝධ වුණා. මෝල් දෙන්න තියෙන ඉරණම අනුතුරුදායකයි කියලා අවබෝධ වුණා. එයා ටික ටික මේ ධර්ම මාර්ගයේ පැත්තටමයි දාහැරෙන්නේ. එයා ධර්ම මාර්ගයටමයි කැමති වෙන්නේ. ධර්මයමයි දියුණු කරන්නේ. පින්වතුනි මේක මේ දක්ෂතාවය තමන් විසින් තමා තුළ තමාගේ උත්සාහයෙන් තමාගේ නුවණ විමසීමෙන් තමන් විසින් ඇති කරගත යුතු එකක්. මේක පෞද්ගලික එකක්. සමහර ඉන්නවා මේක පෞද්ගලිකක් කියලා දන්නේ නැහැ. සමහර කියනවා දැන් මම ඥානන් ස්වාමීන්වහන්සේගේ වැඩසටහන් 10කට ගියා 12කට ගියා 18කට ගියා දැන්. නමුත් Taman ඉන්නේ හිතපු තරමයි. එතකොට මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ මේ වැඩසටහන ගිහලා වාඩිලා හිටියම ඔක්කොම හරි කියලා. මේ මොකද හේතුව? ඒ මිනිස්සෙකුට එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව හිතේ ස්වභාවය එකපාරටම වෙනස් වෙන්නේ නැහැ. හිතේ ස්වභාවය අපේ හිතන වේගයෙන් වෙනස් වෙන්න හිතේ ස්වභාවය වෙනස් වෙන්න නම් මේ අකුසලයන්ගෙන් බැහැර වෙලා කුසලයේ පිහිටන්න නම් කැපවීම වමයි කැපවීම කැප වෙන්නේ නැත් කැප වෙන්න ඕනේ තමාගේ යහපතට. දැන් තමන් තේරුම් ගන්න ඕනේ තමාගේ යහපත. තේරුම් අරගෙන තමයි ඒකට කැප වෙන්න ඕනේ. ඒ කැපවීම මත අපිට මේක දිනු කරන්න තියෙනවා. අපි කැප වෙන්නේ නැත්නම් දැන් අපි දක්ුත්තේම මේ ලෝකේ මාර්ගඵලලාභීන් නෑ කියන්නේ ආර්ය ශ්‍රාවික මාර්ගය අනුගමනය කරන්නේ නෑ කියන එකයි. මේ ලෝකේ රාහතන් වහන්සේ බිහි වුණා කියන්නේ ආර්ය ශ්‍රාවික මාර්ගය සම්පූර්ණ කරගත්තෙන්නවා කියන එකයි. මේ ලෝකේ සෝවාන් මිත්‍යා ඉන්නවා කියන්නේ ආ චතුරාර්ය සත්‍යයට ප්‍රමිනිච්චය ඉන්නවා කියන එකයි. මේ ලෝකේ අනාගාමී වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ධර්මාර්ගයේ ඕරම් භාගයේ සංයෝජන නැති කරපුවා ඉන්නවා කියන එක. එතකොට ඒ ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගිකව. එතකොට මේ ප්‍රායෝගිකව තියෙන දෙයට එන්න නම් ඔබට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන් පුරුණම් සිංහතුනි ගෞතම බුදුරජාණන් වහන්සේ වාක්‍යරලා උන්වහන්සේ ගේ ශාස්ත්‍රත්වයේ බැහැර කරලා මෙන්න බුදුරජාණන් වහන්සේ ගැන සිහිය පිටවගෙන අපිට ලබන්න දෙයක් නැහැ. හරි දැන් අපි ගත්තොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අපි පතනවා කියලා උන්වහන්සේ මේ මෛත්‍රී බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් අපි ළඟ තියෙනවා. ඒකට අපි පතන්නේ සීලයක් නෙවෙයි. යථාර්ථයක් වෙච්ච දෙයක්ද? යථාර්ථයට පත් වෙලා කියන එක නෙවෙයි. යථාර්ථයට පත් වෙලා තියෙන මොකක්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ධර්මයේ දේශනාවල් එකක් දෙකක් තිබ්බනම් අඩුපාඩු කියන්න පුළුවන්. දේශනා 18 දහම්ම තියෙද්දි මේ දේශනා මේ දේශනාවල අර ධර්මයේ විස්තර කරන ලක්ෂණ 6ම තියෙද්දි මේ දේශනාවන් වලින් අපිට ධර්මය අවබෝධ කරගන්න 100ක් පුළුවන්කම තියෙද්දි දැන් අපි ගත්තොත් මේ අපි එක එක කෙනා කායිකවත් සංගම් කළ නැහැ. ඊළඟට මානසිකවත් සංගම් කළ නැහැ. අපිට හොඳ නරක තීරෙද්දි යහපත අයහපත තීරෙද්දි අයහපත බැහැර කළ යුතුයි කියන අවබෝධය තිබෙද්දි යහපත දියුණු කළ යුතුයි කියන අවබෝධයක් තිබෙද්දි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ අවබෝධින්ම දේශනා කරපු ධර්මයේ තමාතුරට පමුණවා ගන්න නැතුව අපි හිටියොත් ඒක මම හිතනවා අපිට ලැබිච්ච ලොකුම වාසනාව ලොකුම වාසනාවට අපි පයින් ගැව වෙනවා මොකද හේතුව ඒ වගේ අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ ධර්මයේ මෙනෙහි කරන්න තියෙන අවස්ථාවන් හැමෝටම ලැබෙන්නේ නැහැ ධර්මයේ නෝනින් කල්පනා කරන්න තියෙන අවස්ථාවන් හැමෝටම ලැබෙන්නේ නැහැ මොකද හේතුව ඒ ධර්මයේ ලැබුණොත් විතරයි Tamanට Tamanගේ ස්වභාවය තේරෙන්න පටන් ගන්නෙ. Tamanට Tamanගේ ස්වභාවය හඳුනා ගන්න බෑ නැත්තම්. මොකද හේතුව දැන් අපි අපි ගත්ත දැන් ලෝකේ කවුරුවත් කැමති නෑ පිරිහුණු සිතකින් මැරෙන්න. කාගෙන් හරි ඇහුවොත් එහෙම පිරිහුණු සිතකින් මැරෙන්න කැමතිද කියලා කවුරුත් කැමති නෑ. නමුත් වැඩිපුර පිරිසක් මැරෙන්නේ පිරිහුණු සිතකින්. ඒකට හේතුව මොකද? මේ හිත පිරිනව තමන් දකින්නේ හිත නොමග යනවා තමන් දකින්නේ හිතේ අකුසල හට ගන්නවා තමන් දකින්නේ තමන්ගේ සත්‍යම පිළිගන්නවා. සත්‍යන පිළිගන්න මොකද කරන්නේ? සත්‍යන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ තමන්ගෙන් පෝෂණය වෙන්නේ අර අකුසල තමයි. ඊට පස්සේ අකුසල විසින් සමාව යටපත් කරනවා. යටපත් කළාට පස්සේ තමන්ව හසුරුවන්නේ අකුසල විසින්. තමන්ට මුකුත් කර තියාගන්න බෑ වෙනකොට. මොකද තමන් තුළ ධර්මාර්ගයේ ගුරුණන ශ්‍රද්ධා ආදී තමන් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තමන් තුළ නැහැනේ තමන්ගේ අකුසල වලට විරුද්ධ යමක් තමන් තුළ උපදවගෙන නැත්නම් දැන් කරවලේ නම් අපි ඉන්නේ අපි මේ කරවලට විරුද්ධ දෙයක් උපදවාගෙන නැත්නම් කරවලයකට කරන් ගන්න නැහැ කරවලට පස්සෙන් දෙනවා කරුවලට යටත් නොවෙන්න නම් කරුවල අපිට අභියෝගයක් නොවෙන්න නම් අපිට මොකක්ද තියෙන්නේ? එළියක් උපදවාගෙන තියෙනවා. එතකොට කරුවල ආවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ කාරණේට ඒක බාධාවක් නැහැ. කරුවල වැද්දෙන් අපිට යන්න පුළුවන් අපේ එළිය තුල. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේගේ ධර්මයේ හරියටම කෙනෙක් අල්ලගත්තොත් යාට ප්‍රශ්නයක් නෑ මේ ලෝකේ. ලෝකේ ආයුබෝධය යාගේ පෞද්ගලික ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ ජීවිතයට ඕන තරම් හොඳට දිනු කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ කුසලතාවය අපි ඇති කර නොගත්තොත් පින්තුනේ අපේ ජීවිතය ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් සාමාන්‍ය අපේ ජීවිත විනිශ්චය කළ යුතු ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්බන්ධයෙන් ඉරණම තීරණය කළ යුත්තේ ධර්මයයි. කර්මය නෙමෙයි. අපි මෙච්චර කාලයක් සංසාරේ අපේ ඉරණම පාව මේ පවරා දීලා තිබුණේ කර්මයටයි. ධර්මයට නෙමෙයි. කර්මයට ඕන හැටියට අපි ඉපදුණා. දැන් අපි ඉපදුනේ අපිට ඕන හැටියට නෙමෙයි. දැන් ඔබට ඕන හැටියට ඔබ ඉපදුනා නම් දැන් ඔබගේ ඔබ කිව්වොත් එimhe ඔබට ඕනි මොන වගේ රූපයක්ද කියලා මේ සියලු දෙනා ඔබේ ෆොටෝ එකක් දෙන්නේ නේ මේ වගේ එකක් තිබ්බ ඇත කියලා තමන් ෆොටෝ එක තමන් දෙන්නේද ඔබට ඕනි මොන වගේ රූපයක්ද කියලා හුත් එimhe ඔබේ පින්තූරය ඔබ දෙන්නේද මේ මේ වගේ එකක් මට ආයෙත් ඕනි කියලා නෑ ඔබ කියන්නේ මේ පාරුසමක් කියලා මාට වැඩි කියලා මූණ හතරක් වුණා මම කියලා මොකක් හරි කියලා ඇස් ලොකු මදි කියයි. නිල් පාට නැහැ කියයි. එතකොට ඒ කියන්නේ ඔබට ඕන දේ නෙමෙයි මේ හම්බ වෙලා තියෙන්නේ. ඔබට හම්බ වෙලා තියෙන්නේ ඔබ කරපු දේ. ඕන දේ නෙමෙයි හම්බ වෙලා තියෙන්නේ. ඔබ කරපු දේ. එහෙනම් ඔබට අනාගතේ හම්බ වෙන්නේ ඔබට ඕන දේ නෙමෙයි. ඔබ කරන දේ. ඒක තමයි ඇත්ත. එහෙමනම් අපි මෙච්චර කාලයක් කර්මයේ විනිශ්චයට යටත් වෙලා කර්මයේ විනිශ්චයට යටත් වෙලා තෘෂ්ණාවෙන් අපි මේ ආවේ. ඒකට කර්මයේ විනිශ්චය මත තමයි මේ සත්‍යය උපතක් කරා යන්න යාගේ කර්මානුරූපව එක්ක දුගතියේ එක්ක සුගතිය යන්නේ. ධර්මයේ විනිශ්චයට ආවොත් ධර්මයේ විනිශ්චය තමයි ධර්මයේ අවබෝධය කරා යනකොට අවිගත චතුරාර්ය සත්‍ය අවබෝධය පුරුදු කරන එක්කිනා ඔන්න චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා තමන් තුළින් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන සම්මා දිට්ඨියට පැමිණෙනවා. මොන ධර්මයේ විනිශ්චයට ආවා. අපි අද කියනවා සෝවාන් විචේ කියලා. මොකක්ද මේ ලැබිච්ච ආගේ ධර්මයේ විනිශ්චය? යාසුල කෙලෙස් තුනක් ප්‍රහාණය වෙනවා. සතර අපායේ නිදහස් වෙනවා. බැදි මොන සංසාරයේ දෙවිනිස් ලෝකයේ ආසභාව හතයි. එතකොට මේ විනිශ්චය ලැබුණේ මොකෙන්ද? ධර්මයෙන්. ධර්මයේ විනිශ්චය. කර්ම විනිශ්චය ඇති පින්නතුල. අපි දෙකින් දෙකටම සංසාරය යන්නේ ධර්ම විනිශ්චයට නෙමෙයි. කර්මයේ විනිශ්චයට. කර්මයේ විසින් එක එක විදිහට අපි උපද්දවලා දුන්නේ. අපි එක එක ලෝකවල ගියේ. එක එක ලෝකවල ඉඳන් මේ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉන්නේ කියලා ඊළඟ ජීවිතේ පිරිසන් අපාය යනවා. පිරිසක ලෝක යනවා. නිරය යනවා. එහෙමයි වෙන්නේ. එතකොට ඒ ලෝකයට යන්න නම් ඉබඳු එකට යන්න ඕනේද අපි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ හම්බ වෙලා. මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ කර්මයේ දැන් උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කම්ම නිබන්ධනා සත්තා මේ කර්මයට බලවත්ව බැඳලා ඉන්නවා මේ කරත්ත රෝධ හිර කරලා තියෙන කඩ ඇන්නේ වගේ. මේ කරත්ත රෝධෙට ගැලවෙන්න බැරි මොකද? කඩ කරත් රෝදේ කියනවා රෝදෙට මෙහා පැත්තේ පොඩි ඇණයක් ගහලා තියෙනවා කඩ ඇණි කියලා. ඒ ඇණි ගහලා තියෙන තුරු රෝද ගැලවෙන්නේ නැහැ. මේ වගේ කියන මනුෂ්‍යයාගේ ජීවිතේ කර්මය කියන්නේ. ඒ කර්මය මාස ඉර කරලා තියෙන මේ වගේ කියනවා. ගැලවෙන්නේ නැහැ. එහෙනම් කර්මයේ විනිශ්චය තමයි අපි අහුවෙලා සතර අපාය වැටි වැටි සතර අපාය වැටි වැටි සතර අපාය වැටි වැටි අපි ආපු ගමනක් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කොහොමද දැන් අපි ගත්තොත් එහෙම අපේ හිතවල දැන් ඔබ ඔබේ හිතේ දැන් අපි ගත්තොත් ලෝකේ අපි දන්නවා ලෝකේ රහස්‍යය. ලෝකේ රහස්‍යම කියලා අපි හිතන්නේ කියට ලෝකේ රහස් නැහැ. ඒ වගේම තමන්ට තමන්ගේ ජීවිතේ රහස් නැහැ. හැමතිස්සෙම තමන් තමන්ගේ ජීවිතය සියල්ලම දකිනවා. තමන්ට රහස් නැහැ. ඒකල තමන්ගේ ජීවිතය තමන් සියල්ලම දකිනවා නම් තමන්ට රහස් නැත්නම් තමන්ගේ හිත දකින්නේ ලෝකෙ ඉන්නවා. එතකොට ලෝකෙට රහස් නැහැ. එහෙමනම් මේ ජීවිතේ කියන්නේ ඒබඳු ජීවිතයක් තුළ උපදන්න ඔබේ ජීවිතය තුළ තියෙන කුසන් දෙව්ව අකුසල් දෙව්ව කියලා ඔබ දන්නවා දැන් ඔබ ඔබේ ජීවිතය තුළ රහසකින් තොරව දැන් ඔබට ඔබට ඔබේ ජීවිතයේ තියෙන යම්තාක් දුර්වලකම් ඔබට හිතෙන සිතිවිලි රටාවක් ඇත්නම් ඔබට කල්පනා දේවල් ඇත්නම් ඔබ හිතන ක්‍රමයක් ඇත්නම් ඒ සියල්ලේම ඔබ තමයි සාක්ෂිකාරය එතකොට මේ ඔබ තමයි හඳුනගන්නේ ඔබේ හිතේ මේ මේ මේ දේවල් තියෙනවා මෙව්වා කුසල් මේ මේ දේවල් තියෙනවා මේවා අකුසල් කියලා ඒක දෙපැත්තට කළා බලද්දී ඔබට තේරෙනවා නම් මේකේ බලවත් අකුසල් කියලා. එහෙනම් ඔබ බය වෙන්න ඕනේ. කොහොමද බය වෙන්න ඕනේ? මේ අකුසල් බලවත් කරනවා. එතන ජයගන්නේ ධර්මයේ නෙවෙයි. කර්මය. ඔබ මේක දකින්න ඕනේ ඔබේ හිත තුළ. එතකොට ඔබ දකින්න ඕනේ එතකොට ඔබේ අනුතුර. එහෙමනම් මම සංසාරයේ දිගින් දිගට කර්මයේ 16ක් වෙලා මේ ආවේ. මේ මේ අකුසල් මාගේ సంతානේ තිබීමේ හේතුවෙන්. මේ අකුසල් මාගේ సంతානේ තිබුණොත් මම සංවර නොකළොත්, দমনය නොකළොත්, ප්‍රහාණය නොකළොත් මේ ජීවිතේ මට අනුතරක් නොකළද අනාගත ජීවිතයකදී මට අනුතරක් කරන්න මේ අකුසල් වලට පුළුවන්. එහෙමනම් ඔබ දැනගන්න ඕනේ නම් මේ ජීවිතේදී මම ආරක්ෂා වෙලා ඉන්නේ. ඊළඟ ජීවිතයේදී ආරක්ෂා නොවුන මේ අකුසල් බලවත් වෙලා මගේ යකින් බලවත් අකුසල කරන කෙරුණොත් මං කුවේ ගන්නේ. කායම කර්මයට දාසි වෙච්ච ලෝකෙකට තමයි යන්න තියෙන්නේ. ඔබම මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබේ ජීවිතය තුළ තියෙන සාක්ෂි අරගෙන. මේකට බාහිර සාක්ෂි ගන්න එපා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපේ බාහිර චිත්‍රය ලෝක කිසි කෙනෙකුට අපි කවුද කියලා හොයන්න බෑ. අපි මුළුමනින්ම කළු ඇඳන් හිටියා. මුළුමනින්ම සුදු ඇඳන් හිටියා. වෙන පාටක් කැන්ටා. හිත වවලා හිටියා. හිත බාලා හිටියා. හොයන්න බෑ. තමන් හොයාගන්න පුළුවන් තමාට විතරයි. එහෙම Taman දිහා බලද්දි තමයි Tamanට Tamanව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. Taman දැන් මේ වෙනකොට කොතනද ඉන්නේ? Taman කොහොමද මේ ඉදිරියට ආරක්ෂාකාරී අනතුරු රහිත සෝදායක ජීවිතයක් කරා යන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තමන් කොහොමද දන්නේ? ඒ ඔක්කොම තමන්ගේ අතේ තියෙනවා. ඔක්කොම තමන්ගේ යටි තමන් විසින් කරගන්නේ. ඉතින් ඒ නිසා මේකේ මේ ධර්මාර්ගයේ ගමන් කරන්න පහසු ওই කාරණේ නිසා. ඒ කියන්නේ අපිට බාහිර කෙනෙකුට පුද පූජා දීලා, තටි පිළි දීලා, සතුටු කළා බාහිර ලෝකෙන් සම්මාන ගන්න දෙයක් නැහැ. අභ්‍යන්තර ජීවිතය තුළ පාරිශුද්ධත්වය අත්දකින්න. ඉතින් මෙතෙන්ට යන්න තමන් විසින් තමන්ගේ කුසලතාවේ දියුණු කරගන්න ඕනේ. බුද්ධ දේශනාවේ තියෙන හොඳට මතක තියාගන්න. උන්වහන්සේ දේශනා කළා තියෙනවා චිත්ත සංකිලේසා වික්කලේ සත්තා සංකිලසන්ති. මහණෙනි මේ සත්වයෝ පිළිපි වී යන්නේ සිත පිළිපි වීමෙන්. චිත්ත ඕදානා වික්කවේ සත්තා විසුද්ධන්ති. මහණෙනි මේ සත්‍ය පිරිසිදු වන්නේ සිත පිරිසිදු වීමෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක් තියෙනවද? උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මා බුදුවත් බුදුයකින් දකින්නේ නැහැ කියනවා මේ පිර පිරිසන් අපායේ ඉන්න සත්ත්ව වර්ගයාගේ වැඩි විචිත්‍ර භාවයක් බුදුයකින් මාවෙන් දකින්නේ නැහැ වෙන විචිත්‍ර ලෝකයක් එහෙනම් ලෝකේ තියෙන විචිත්‍රම ලෝකේ තියෙන කොයිද? තිරිසන් ලෝකය. තිරිසන් ලෝක හොට තියෙන සත්ත්වය ඉන්නවා. ඒ වගේම දිවින් විතරම හැදෙන ගම් සත්ත්වය ඉන්නවා. පා ඇති සත්ත්වය ඉන්නවා. පා නැති සත්ත්වය ඉන්නවා. රටේ ඇති සත්ත්වය ඉන්නවා. වරල් නැති සත්ත්වය ඉන්නවා. මේ විවිධ මාදිනී සත්තු බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි විචිත්‍රත්වය මේ වෛචිත්‍රය මේ විචිත්‍ර බව විසිතුරු බව මේ තිරිසන් ලෝකයට ආවේ සිතේ විස්තර බලන්න. මේ සිතේ විචිත්තත්වය කියන මේ ලෝකෙට ගිහිලා තියෙනවා. එතකොට බලන්න එහෙනම් මේ මේ පුදුම සහගත දේ තිබෙන්නේ කොහේද? හිතේ තියෙනවා. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබේ ජීවිතේ තේරුම් ගන්න. දැන් සාමාන්‍යයෙන් අපිට අකුසල් අකුසල් කරා යන්නේ යෑමේදී අපිට වෙන්නේ අකුසල් පිළිබඳව තීන්දුව දෙන්නේ තමා විසින්. අන්න ඒක අනතුරක්. මොකද අනතුර සමහරට අපි අකුසල් වලට කැමති වෙනවා. කැමතිලා අපි හිතනවා කමක් නැහැ. ඕක විතරක් කරමු. මේ විතරක් කියමු. ඔව්. දෙකක් ගහමු ඒක එයාට විතරක්. අපි එතකොට හිතන්නේ මේ එහෙම අපි කල්පනා කරනවා මොකද හේතුව? අකුසල් වල ක්‍රියාකාරීත්වය ගැන අනෝභෝධය නිසා. නමුත් ඒ යම්කිසි එතකොට ඒ වගේ කුසල් ගැන පමණ අපි තීරියකින් මේ වගේ කල්පනා කරලා ගණන් නොගෙන ඉන්නවා අපි. මේ අපි කරන්න ඕනේ කියන්නේ මේ කුසල ලකුසල් දෙකම ගැන අවබෝධයකින් ඉන්න ඕනේ. අවබෝධයකින් ඉඳලා අකුසල් වලට හිත එන්න හිතට එන්න නොදී මා හිතන්නේ අකුසල් ගැන අපි එක එක්කෙනා බුද්ධ දේශනා වලින් අවබෝධයක් ගන්නා තුරු අකුසල් ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි පොදුවේ කියනවා රාගය අකුසලයක් කියලා. කොහොම රාගය අකුසලයක් කියනකොට අපිට තේරෙන රාගය කියන්නේ වින්දනීය ලබන්න උපකාර වෙන දෙයක් කියලානේ. අකුසල කියලා තේරෙන්නේ නැහැ අපිට. ද්වේෂ අකුසල. අපිට ද්වේෂය තේරෙන්නේ තව කෙනෙකුට බලෙන් උපකාර වෙන දෙයක් කියන්නේ අකුසලයක් නෙමෙයි. මොහේ අකුසලයක්. අපිට දෙන්නේ ඒක අකුසලයක් කියලා. අපිට දෙන්නේ කොහොමද? අපේ වැඩේට උපකාර වෙන දෙයක් අපිට මොකක් හරි අදහන්න කිව්වහම නැත්නම් අපිට නැකතක් පස්ස යන්න කිව්වොත් සුබ නිමිත්තක් පස්සේ යන්නකොත් අපි කිසිම ප්‍රශ්නයක් නැති වෙනවා. ඒ අපිට තේරෙන්නේ ඒක අකුසලයක් කියලා. එහෙමනම් අපි අකුසල් මොනවද කියලා හොඳ වැටහීමක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අකුසල් වර්ගීකරණය. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ පීඩිසියාව, ක්‍රෝධය, බද්ධ වෛරය පල්ලි ගැනීම, මසුරුකම, එකට එක පිරීම, මාන්නය, දැඩි බව, අවවාදයට අවනත නොවීම, ගෞරව නැති බව. මේ අකුසල් රාශියක් වෙනලා දෙනවා. ඉතින් මේ අකුසල් වෙන්නින්වත් අපි ඉගෙන ගත්තොත් ඒ අකුසල් තමා තුළ හට ගන්නකොට තමන් එක සැනින් අඳුන ගන්නවා. මේ දැන් මොන මාතුල ක්‍රියාත්මක වෙන්නේ අකුසලයක්. ඒකට තමන් දන්නා අකුසලයක් තමන් තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙන් තමන්ට තමයි ඉස්සෙල්ලාම අයහපත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි අනුන්ට අයහපත සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්වා දෙනවා මේ ditthi සම්පන්න කෙනාට ditthi සම්පන්න කෙනා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානයේ පැමිණිච්ච කෙනාට යම් කිසි කෙනෙක් දූෂිත සිතකින් ඒකේ උදාහරණයට උන්වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ ධම්මික කියන හාමුදුරුවන්ට මෙහෙම. බ්‍රාහ්මණ ධම්මික කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ නෑදෑ ගම නෑදෑ ගමේ ආවාස හතක් තිබුණා. නෑදෑ තමයි හිටියම කරා. මේ හාමුදුරු එක ආවාසයක ඉන්නවා. මිනිස්සු දානමාන දෙහින් දෙනවා. අපෝපස්ථාන කරනවා. නමුත් මේ හාමුදුරුවෝ ඒක නවතින්නේ නැහැ. මේ තාන්හසලා මේ ඉස්සරට වැඩිලා මේ තෝයල බලන් පස්සේ මේ ආවු හරි සැරපරුසයි. මේ තාන්හස අර අර ඉන ස්වාමීන්වහන්සේලාට වෙනස්කම් කරනවා. දායක පිළිපදිනේ කිව්වා ඒ හාමුදුරන් කිව්වා අපි මේ ආවසේදී ඔබට නෙමෙයි. සම්මාන්ති මෙහි ඉඳපන් සම්මාන්ති යන්න කියලා යවන. දෙලින්ම ධාර්මිකවලට යාම පිටත් කරනවා. ඊට පස්සේ ගම් ගම් එක තියෙන හාමුදුරුවෝ ගියා දෙවෙනි ආවාසයට. එතනත් යා මේ පරණ තෙල්ලම පටන් ගත්තා. මොකක්ද අර එන හාමුදුරුවන්ට වෙනස්කම් කරනවා. ඒ දායකයන් ආරාධන මේ අසෝදෙන පන්නල කරන මේ ආරාධන. ඊට ඒ දායකයේ බලන් හිටියා මේ ඉන්න හාමුදුරුවෝ ටික හොඳ හාමුදුරුවෝ අයින් වෙනවා. ඊට ඒ දායකය කිව්වා "තමුණට මේ ඉන්නපා. තමුණට නෙමෙයි මේක හැදුවේ. මේක හැදුවේ මේ මේ මේ මේ ධර්මයට මේ මේ දෙයටයි. තමුණට බහම මේ අයින් වෙන්න ඕන කියලා කිව්වා." එතනින් ගියා. ආවාස හතින් මේ ලෙව. එයා කෙලින්ම ගියා මෙයාට පිනක් තිබිච්ච කෙනා. කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඊළ බුදුරජාණන් වහන්සේට ඉවන් පස්සේ බුදුරජාණන් කොහොමද කිව්වා අපිට කියලා කිව්වා ඔබ දන්නේ නැහැ නේද කියලා කිව්වා මේ මේ වෘක්ෂ ධර්මයේ කියලා එකක් ගස්වල තියෙනවා ඔබ දන්නේ නැහැ නේද කියලා කිව්වා. දන්නේ නැහැ කිව්වා. කොහොමද කෝරාම්බේ කියන රජ කෙනෙක් හිටපු කාලේ මේ ඒ මේ සහල් නැලියක් සම්බුවාව තියෙන හැලියක් වගේ විශාල පළහට ගන්නා ලොකු වෘක්ෂයක් තිබ්බා. පළ තුනට ගන්න. මේ වෘක්ෂය යොදුන් 12ක් අතුපතර වේදීගේ විශාල ගහක්. ඉතින් මේ අතු එක එක පළහට ගන්න අතු එක එක්කෙනා බෙදාගෙන තියා. මේ රජ පවුලට මේ අත්ත. බලසේනාවට මේ අත්ත. ශ්‍රමණ බ්‍රාහමණයට මේ අර්ථ, නගර වාසීන්ට මේ අර්ථ කියලා. කලක් යනකොට මේක මිනිස්සු මේ ගහට නැගලා මේ ගෙඩි කෑවා. කාලා අත්කුත් බිඳගෙන ගියා. මේ ගහේ දෙවි කෙනෙක් ඉඳලා ඒ දෙවියන්ට කේන් කියනකට. දෙවියෝ කල්පනා කළා මේගොල්ලන් මේක වටිනාකමක් නැති කියලා දෙවියෝ ඉරිදි බලයකින් මේ පළ හටගන්න එක නැවැත්තුවා. එතකොට කෝරම් වෙන රජු සක්‍ර දෙවියන්ට කියලා කිව්වා හරි වැඩේනේ මේ ගහේ ඉස්සර 50ට ගත්ත දැන් 50ට ගන්න නැහැ නේ කියලා. එහෙනම් අපි ඔක පෙරලලා දාමු කියලා සක්‍ර දෙවිය මුලක් කියුවා. ගහක් පෙරළුණා. ගහේ දෙවියන්ට දැන් ඉන්න තැනක් නැහැ. දෙවියන් අඬාගෙන ගියා සක්‍ර දෙවිය ළඟට. ඊට පස්සේ සක්‍ර දෙවිය කිව්වා ඔබට වැරදුනා. ඔබ වෘක්ෂ ධර්මයේ දන්නේ නැහැ. මොකද වෘක්ෂ ධර්මයේ ගෙඩි කන්න කැමති කෙනාට ගෙඩි කන්න ඉඩ දෙන්නේ කොළ ගන්න කැමති කෙනාට කොළ ගන්න ඉඩ දෙන්න. පොතු ගන්න කැමති කෙනාට පොතු ගන්න ඉඩ දෙන්න. මුල ගන්න කැමති කෙනාට මුල ගන්න ඉඩ දෙන්න. ඔබ කැමති කියලා මේ රුචි දන්න කැමති. වෙන මං ආයෙ ගම් හිටවන්න කියලා අහුලගත් කිව්වා. පිළි කියලා ආයෙ පිළිගුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණ ධම්මික බ්‍රාහ්මණ ධම්මික මගේ ශ්‍රාවකයන් අතර තියෙනවා ශ්‍රමණ ධර්මයේ කියලා පොයි වෘක්ෂ ධර්මයේ වගේ ඒ ශ්‍රවණ ධර්මයේ පිළිදන්නේ මේ ශ්‍රාවකයන් තුළ තියෙනවා ඉවසීම. මාගේ ශ්‍රාවකයන් තුළ තියෙනවා ඉවසීම තියෙනවා. මේ ඉවසීම තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා ඒ ශ්‍රාවකයන් ක්‍රෝධ කරන කෙනාට පෙරලා ක්‍රෝධ කරන්නේ වෛර කරන කෙනාට පෙරලා වෛර කරන්නේ පලිගන්න කෙනාට පෙරලා පලිගන්නේ මේකයි ශ්‍රවණ ධර්මය. මේ ශ්‍රවණ ධර්මය තුළ ඉන්නද? ඉන්නවාද කියලා අහුවා. ස්වාමීනි මං එහෙනම් අදින්නලා ඉන්නම් කුසමන කරමින් තුන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අබුද්ධෝත්පාද කාලවල දීකරාදී ඍෂිවරු බිහි වෙනවා සුනේත්‍ර නිගපක්ඛී අංගිරස ආදී නම් තියෙන ඍෂිවරු. යම් කිසි කෙනෙක් මේ ඍෂිවරුන් උගන්වන ධර්මය නිවනකුත් නෙමෙයි. සම්බන්ධ භාවනා කරන උගන්වන්නේ ඒකේ හිත පහදවාගත්ත සුගති උපදිනවා. ඒ කෙරෙහිට අපහදවාගත් දුගති ඉපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බ්‍රාහ්මණ ධම්මික මේදී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගත ශ්‍රාවකෙක් කෙරෙහි අඩු ගන්නේ දික්ටි සම්පන්න පුද්ගලෙක් සම්මාදිට්ඨියට වැවෙනිච්ච පුද්ගලෙක් කෙරෙහි අහිතක් හිතනවා. නපුරු වචනයක් කතා කරනවා. නපුරු ක්‍රියාවක් කරනවා නම් ඒකේ ඵල විපාක මෙතිකයි කියන්නේ විදිය මැට්ටුව දුක් විඳින්න වෙනවා කියුවා. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ සම්පූර්ණ විස්තර කරන්නේ මනුෂ්‍යයාගේ ජීවිතය තුළ සම්පූර්ණ යහපත තියෙන්නේ චිත්ත දියුණුව මත. කුමක් මතද? චිත්ත දියුණුව මත. ආර්ය චිත්ත දියුණුවට තමයි අපි ඔක්කොම අපි ඔක්කොම ඉඳලා ශ්‍රේෂ්ඨත්වයක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රූප ලක්ෂණයි කියලා අපිට ඒ තුන ශේෂත්වයක් කරන්න පුළුවන්. හඬ මිහිරි කියලා ශේෂත්වයක් කරන්න පුළුවන්. බෑ. අගපත කාය බලයේ තියෙනවා කියලා ශේෂත්වයක් කරන්න පුළුවන්. බෑ. ඒ නිසා මොකද මිනිස්යන් ශ්‍රේෂ්ඨයි කියනම මනින්නේ දැන් මේ ළඟදී ඇමරිකාවේ මේ ඡන්දේ විමසීමක් කරලා තියෙනවා මේ මත විමසීම ලෝකෙ ලොකුම මෝඩය කවුද කියලා. පළවෙනියට තේරුනේ මයිකල් ජැක්සන්. දැන් බලන්න මිනිස්සු ඕගාලා වැදගත් කිව්ව උද්දලයක්. දෙවෙනියට තේරුනේ උපජනාධිපති. තුන්වෙනියට ජෝර්ජ් බුෂ්. මිනිස්සු තෝරන්නේ. මේ ඉදිරියට. එතකොට අපිට මේකෙන් තේරෙන්නේ මොකද්ද? මිනිස්සු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. ඒ විදිහට. මිනිස්සු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ චිත්ත දියුණුවයි. චිත්ත දියුණුව කියන්නේ අවබෝධයෙන්මයි. ඒ නිසා ඒ සඳහා අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. චතුරාර්ය සත්‍ය තියෙනවා. සීල සමාධි ප්‍රඥා තියෙනවා. සතර සතිපට්ඨාන ආදී උතුම් සී සද්ධර්මයේ තියෙනවා. මේක තම තමන් විසින් පුරුදු කරගෙන තම තමන්ගේ ජීවිතවල පිළිපදවාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් මේ මේ බුද්ධ රාජ්‍යය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්පන්න ආර්ය ශ්‍රාවකෙක් වීමේ පරම දුර්ලභ භාග්‍යය මේ සියලු දෙනාටම උදා වේවා සාදු සාදු